ඒ වගේම යම් ප්‍රමාණයකට හරි මේ ධර්මයට අවතීර්ණ වෙච්ච කෙනෙක් හරියම කැමති නිවන් අවබෝධ කරගන්න. බොහෝ වෙලා විතරම ඇවිල්ලා අහන ප්‍රශ්නයක් තමයි හාමුදුරුවනේ කොහොම හරි ඉක්මනට නිවන් දකින්න තියෙන කෙටිම මාර්ගය මොකද්ද කියන එක. එතකොට පින්නතුනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ වදාළ ඉතාමත්ම වටිනා සූත්‍ර දේශනාවක් තමයි අද පින්නතුන්ලාට මේ නිවන් අවබෝධයේ පිලිස අපි කියලා දෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ ඉඳලා නිවන දක්වා මේ සූත්‍රය ගමන් කරනවා. සමහර විට මේ සූත්‍රය ශ්‍රවණය කරලත් ඇති කොහොම වුණත් මේ සූත්‍ර දේශනාව තාම වැදගත් සූත්‍රයක්. මේ සූත්‍රේ නම තමයි කියන්නේ මේඝ සූත්‍රය. බුදුරජාණන් වහන්සේ මුල් වකවාන මුල් කාලේ <clears throat> නිත්‍ය උපස්ථායකයන් වහන්සේ නමක් හිටියේ නැහැ. <clears throat> පසු කාලේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ උපස්ථායකයා බවට පත් වුණේ. මුලින් බුදුරජාණන් වහන්සේට ත්‍රිපිටක ධර්මයේ පරිශීලනය කරනකොට අපිට පේනවා උන්වහන්සේට එක එක ස්වාමීන් වහන්සේලා සත්‍තාන කරලා තියෙනවා. එක අවස්ථාවක වේගි ස්වාමීන් වහන්සේ සත්‍තාන කරලා තියෙනවා. ඊළඟට තුන්ද ස්වාමීන් වහන්සේ සත්‍තාන කරලා තියෙනවා. ඊළඟට ඒ වගේ තව ස්වාමීන් වහන්සේලා රාශියක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේට සත්‍තාන කරලා තියෙනවා. මේ සූත්‍රය දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ මේගිය කියන ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මේගිය ස්වාමීන් වහන්සේත් එක්ක වාලිකා කියන ගමේ වාලිකා කියන ඒ ප්‍රදේශයේ පස්සෙසුවා. ඉතින් වස්සසලා අවසානයේ බුදුරජාණන් වහන්සේ ඒ ආරාමයේ වැඩ සිටියා. දවසක් මේගේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සත්කාන කරන ගමන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මතක් කළා ස්වාමීන් මේ එහා ගමක් තියෙනවා ගන්තු කියලා. මම ඒ ගමට පින්ඳ පාති ගිහිල්ලම නැහැ. මම ඒ ගමට පින්ඳ පාති වදින්න කියලා හිතුවා. බුදුරජාණන් වහන්සේ මතක් කළා ඔයා කැමති නම් ඒ ගමට පින්ඳ පාතිට වැඩියට වරදක් නැහැ කියලා. මේගේ ස්වාමීන් වහන්සේ පින්ඳ පාතේ වැඩම කළා. පින්න පාතේ කරගෙන ආපහු උන්වහන්සේ වඩින්න ලස්සන අභවණයක් දැක්කා. මේකේ සාරණහන්සේ කරන මේකට පොඩ්ඩක් ගොඩ වෙලා යනවා. උන්වහන්සේ අභවණයට ගිහලා බලපුවාම ලස්සන තැනක්. ඉතින් අභවණය ටිකක් පහළට ඇවිදගෙන යනකොට ලස්සන ගඟකුත් ගලාගෙන යනවා. ඉතින් අපිට දැන් කොහොමද කියනකොට චිත්‍රයක් මවා ගන්න පුළුවන්. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා මෙතන හොඳයි මට භාවනා කරා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන මම මෙතෙක් ටික භාවනා කරන්න කියලා මේ දිහාම්දුරු කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කළා ස්වාමීනි මම අද ලස්සන තැනක් දැක්කා. විවේක කාමීන්ට පුදුම තැනක්. ඉතින් මට එතෙන්ට යන්න අවසර දෙන්න කියලා භාවනා කරා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේකය මේ දවස්වල මමක් ඉන්නේ සාමයේ. ඒ නිසා මට උපස්ථායකයන් වහන්සේලා මොකද නැති නිසා යන්න එපා. හැබැයි මේ දිහාමතු රහින්නේ නැහැ. දෙවෙනි වතාවෙත් ස්වාමීන් මට එතෙන් යන්න ඕන. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි වතාවෙත් ජීව ස්වාමීන් ඔබ වහන්සේ නම් දැන් සංසාරේ විතර වෙලා ඉවරයි. නමුත් මම කෙලෙස් සහිත පුද්ගලෙක් මම නිවන් අවබෝධ කර ගන්න තමයි මහාන. ඒ නිසා මට දෙන්න යන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ එනම් ඔයාට යන්න ඕන නම් යන්න. මේකේ ස්වාමීන් වහන්සේ මෙතෙන්ට ගිහිල්ලා තමන්ගේ සීදනේ දාලා ඉඳ අතු විහිදිච්ච ගහක් මුල වාරිනා භාවනා කරා. පින්තුනි භාවනා කරන්න මහ වාරුණාට මොකද දැන් මේ ස්වාමීන් වහන්සේට පැරණි දේවල් මතක් වෙන්න පටන් ගත්තා. පැරණි දේවල් කියන්නේ හිතාගන්නවත් බැරි විදිහට කාම විතරක පහළ වෙන්න පටන් ගත්තා. ඒ වගේම ව්‍යාපාද විතරක පහළ වෙන්න පටන් ගත්තා. විහිංසා විතර පුදුම විදිහට ගලාගෙන යනවා. ඉතින් මේ වෙලාවේ මේ ගිය හාමුදුරන් පුදුම බයක් ඇති වුණා. මම මේ මහණෙනි මේ කාම ස්තුලී සිතා ඉන්නවා. ඒ වගේ මේ පටික සිතුවිලි ස්ථිරතා ඉඳලා ඉතින් මම මහන්නේ සතරෙන් අතර දෙන්න තමයි. ඉතින් බය වෙලා බුදුරජාණන් වහන්සේ ඉක්මනට දුවගෙන කියලා කිව්ව ස්වාමීන් වහන්සේට හරි පුදුම දෙයක් වුණා. මම ශ්‍රද්ධාවෙන් මානවික කෙනෙක්. අර මේ වගේ දේවල් ස්ථිරතා ඉන්න පැවිදිච්ච කෙනෙක් නෙවෙයි මම. මම අවංකවම යථාර්ථයේ කරා යන්න තමයි ගෝවාංශික ශාස්ත්‍රයේ බහන. නමුත් මට හිතාගන්න බෑ ස්වාමීන් මේ වගේ මේ මුදුම විදිහේ කෙලෙස් සහිත සිතුවිලි මගේ සිත වැළඳගත්තා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ගිය මේ නිවන් දකින්නවා කියන වැඩ පිළිවෙත ආවට ගියාට කරන්න පුළුවන් කමක් නැහැ. මේ සඳහා කරන්නට ඕන ක්‍රම වේලයක් තියෙනවා. ඒ ඇත්තටම අද කාලෙට මේ සූත්‍ර හොඳට ගැලපෙනවා. සාමාන්‍ය ජීවිතේ ඉඳලා නිවන දක්වා මේ සූත්‍රේ කණු තියෙනවා. බුදුරජාන් වහන්සේ මේකේ ස්වාමීන් වහන්සේට වදාගෙන මේකිය නිවන් දකින්නට කැමති කෙනා නිවන් දකින්නට අවශ්‍ය කෙනා කරුණු පහ මුලින්ම දිනු කරන්න ඕන. දැන් මේකෙන් කියන්නේ මේ කරුණු පහ දිනු කරලම අනිත් ඒවා කරන්න කියන එක නෙමෙයි. නමුත් මේ කරුණු පහ අනිවාර්යයෙන්ම නිවන් දකින්න ඕන නම් බුදුරජාණන් වහන්සේ වදාම දිනු කරන්නට ඕන. මේ කර්ම පහ ඇතුළේ තියෙන සීල සමාධි ප්‍රඥා සියල්ලම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළනවා දැන් මේකේ ස්වාමීන් වහන්සේට වදාළ සූත්‍රය අද අපිට හොඳට ගැලපෙනවා. උන්වහන්සේ වදාරනවා මේ ගිය නිවන් දකින්න ඕන නම් මුලින්ම කර්ම පහකින් මෝරන්නට ඕන. මොනවද ඒ කර්ම පහ බුදුරජාණන් වහන්සේ වදාරනවා? පළමුවෙන්ම මෝරන්නට උන කල්යාණ මිත්‍ර ආශ්‍රය. කල්යාණ මිත්‍ර ඇතුලේ නිවන් දකින්න කැමති කෙනා පළමුවෙන්ම මෝරන්නට ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ දෙවනුව සීලයෙන් හොඳට මෝරන්නට ඕන. කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන වගේම සීලයෙන් හොඳට මෝරන්නට ඕන. තුන්වෙනුව දස කතාවක් හොඳට මෝරන්න ඕනේ. හතර වෙනුව වීරියෙන් හොඳට මෝරාණට ඕන කිව්වා. හත් වෙනුව ප්‍රඥාවෙන් මෝරාණට ඕන කිව්වා. එතකොට කල්යාණ මිත්‍ර ඇතුලෙන් මෝරාණට ඕන, සීලයෙන් මෝරාණට ඕන, දශකතා වස්තුවෙන් මෝරාණට ඕන, වීරියෙන් මෝරාණට ඕන, ප්‍රඥාවෙන් මෝරාණට ඕන. මේ කරුණ පහෙන් මෝරලා කරුණ හතරක් දිනු කරන්න කිව්වා. කර්ම හතර හරියටම දිනු කරොත් නිවන් දකින්න කිසිම කෙනෙකුට බාධාවක් නැහැ කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියලා. අට කතාවෙත් පින්නසෙන මේ සූත්‍රය පිළිබඳව පුදුම විදිහට කර්ම සඳහන් වෙනවා. එතකොට <clears throat> දැන් පළවෙනි කාර්යය තමයි නිවන් දකින්න කැමති කෙනා කල්යාණ මිත්‍ර ඇසුරෙන් මෝරන්නට ඕන. ඒ ඇත්තටම පින්නතුන් අපි බැලුවොත් මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා නැතුව මේ ගමන යන්න බෑ. අපි හිතනවා නෑ මම්ම තමයි මට පිළිචිලා තමයි මේ ධර්ම මාර්ගයේදී එහෙම කියනා ඒක. නමුත් අපේ ජීවිතය අපි යෝනිසෝ මනසකාරයේ හොඳට නුවණින් විමසලා බැලුවොත් මගේ ජීවිතේ මම ආපස්සට ආපස්සට ආපස්සට ගිහින් මගේ ජීවිතේ බැලුවොත් මට තේරෙන අන්න අහවලා තමයි මට මෙතෙන්ට අද මට මේ බණ කියන තැනට එන්න මේ මාර්ගයේ සලසලා දෙන්නේ මෙන්න මේ කල්යාණ මිත්‍රයා කියලා අපට සිහිපත් වෙනවා. ඒක කල්යාණ මිත්‍රයෙක් නැතුව මේ ගමන යන්න පුළුවන් කම නැහැ. දැන් මේක හොඳට තේරෙනවා දැන් අර අවිද්‍යා සූත්‍රය. දැන් බලන්න ඒකේ පැහැදිලිවම කියනවා කල්යාණ මිත්‍රයාන්සා තමයි අපිට මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ශ්‍රේෂ්ඨ ධර්මයේ ශ්‍රවණය කරනකොට තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. ශ්‍රද්ධාව ඇති වුණාම තමයි නුවණින් විමසන් අපි කල්පනා කරන්නේ. නුවණින් විමසන්නේ කල්පනා කරනකොට තමයි අපට ඒ සති සම්පජාන්නේ නම් ජීවු වෙන්නේ. සිහිය නුවණ ජීවු වෙන්නේ. ඒතර එතන ඉඳලා තමයි කින්නතුනි ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නේ. ඊළඟට අපිට ඒ කියන්නේ සියලු දේවල් සතර සතිපට්ඨාන වැඩි, බොජ්ජංග ධර්ම වැඩි මේ සියලුම දේවල් වැඩෙන්නට ඊළඟ බොද්ධංග ධර්ම සම්මනක් නෙවෙයි යමා මහ නිවන සිද්ධා විමුක්ති කියන යමා මහ නිවන සාක්ෂාත් වෙන්නට මූලිකම හේතුව තමයි කල්යාණ මිත්‍රයා. ඉන්දම් බලන්න බුදුරජාණන් වහන්සේ සුගතෝ ආදීදී ඒකයි දවසට දෙවතාවක් විසුණු වහන්සේලාට වදාරන්නේ මහණෙනි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය පුදුම දුර්ලභ දෙයක් කියලා. එතකොට පින්නතුන් මේ කල්යාණ මිත්‍රයා ගැන අපි සූත්‍ර කියවනකොට පේනවා විවිධ තැන්වල විවිධ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කල්යාණ මිත්‍රයා ගැන කියලා තියෙනවා. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මේ කරටක් දාගෙන යාළුකම යන කෙනා නෙවෙයි. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි එක තැනක සඳහන් වෙනවා කල්යාණ මිත්‍රයා නිතරම හොඳ සිතුවිලි සිතන කෙනෙක්. හොඳ වචන කතා කරන කෙනෙක්. හොඳ ක්‍රියා කරන කෙනෙක්. මේ කල්යාණ මිත්‍රයාගේ හඳුනා ගන්න තියෙන බිම්බ. ඊළඟට අසත්පුරුෂ වලුකා සූත්‍රයේ සඳහන් වෙනවා මේ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය. කියන්නේ කල්යාණ මිත්‍රයා කවදාකවත් පිළිතුනේ අනුන්ගේ වැරදි හොය හොයා දිගට යන කෙනෙක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි නිරන්තරයෙන්ම කෙනෙකුගේ ගුණම තමයි වර්ණනා කරන්න කැමති. දැන් කල්යාණ මිත්‍රයා විතරේම දැන් කෙනෙකුගේ අඩුපාඩුවක් හදන කතා කරනවා නම් ඒක ඇත්තට තනක් දෙන්නේ නැහැ. කෙනෙකුගේ ගුණයක් වර්ණනා කරනවා නම් ඒක බොහෝ ඉගෙන එයා ඒක අනු වර්ණනා කරනවා. ඒ කල්යාණ මිත්‍රයාගේ හැටි. මේ වගේ ලක්ෂණ වලින් අපිට කල්යාණ මිත්‍රයා අසත්පුරුෂයා සොයාගන්න පුළුවන්. එහෙමනම් කල්යාණ මිත්‍රයා ගැන අපි හොඳට අහලා තියෙන නිසා අපි ඒක වැඩි කාලයක් ගන්නේ නැහැ. එවනම් වෙනතුලා හිතට ගන්නට ඕන නිවන් අවබෝධ කරගන්න කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන එක අන්තයකට අවශ්‍යයි. ඒක අපිට හොඳට තේරෙන එදා ආනන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විතරකයක් ඇති වුණාම මේ ශාසනය භාගයක්ම පවතින කල්යාණ මිත්‍රයන් නිසා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ එහෙම හිතන්නේ ආනන්ද මේ ශාසනයෙන් භාගයක් නෙවේ අඩක් නෙවේ සම්මා සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රාංශා කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. මේ කාරණයෙන් අපට පැහැදිලි වෙනවා මේ කල්යාණ මිත්‍රාගේ තියෙන වටිනාකම. එහෙමනම් නිවන් දකින්නට ඕන නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය මෝරන්නට ඕන. ඒ අනුව කල්පනා කළ බලපු පින්නතුන් මේ පින්නතුන්ලාට කල්යාණ මිත්‍ර සමාගමක් ඉන්නවා. ඒ ගැන අපි හොඳට සතුටු වෙන්නට ඕනේ. මොකද අද මේ කල්යාණ මිත්‍ර සමාගමක්ම ඉන්න නිසා තමයි මේ විදිහට ස්වාමීන් වහන්සේලා නිරන්තරයෙන් වඩම්වාගෙන ධර්ම දේශනාදී සම්පූර්ණ කරගනිමින් තමන්ගේ මේ සසර ගමන කෙටි කරගන්නට අපි වෑයම් කරන්න උත්සාහ කරන්නේ ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන නිසා. ඒතර නිවන් අවබෝධ කරගන්නට තියෙන මේ ලක්ෂණ අපි තව තව දියුණු කරන්නට ඕනේ. දෙවන ලක්ෂණය තමයි සීලය. පින්නතුනි සීලය පුදුම විදිහට මෝරණට ඕන. සිල්වත්කම නැතුව කවදාහත් මේ ගමන යන්න පුළුවන් කමක් නැහැ. දැන් බලන්න සත්‍යසුද්ධියේදී සත්‍යසුද්ධියෙන් තොරව නිවනක් නැහැ කියන පිළිතුර දානවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දීප්ති විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය. ඒක බලන්න මේ විසුද්ධීන් හත සම්පූර්ණ වුණේ නැත්නම් නිවන් අවබෝධ කරගන්න බෑ. සීලයක් නැත්නම් කවදාකවත් එතන සමාධියක් වෙන්නේම නැහැ. ඒ නිසා සිල්වත්කම හොඳට අපිට තියෙන්න ඕනේ. දැන් බලන්න මේ පංච සීලය විතරක් මේ බෞද්ධයන් වන අපට සරණාගමනය බුදුරජාණන් වහන්සේ ධර්මයේ මහා සංඝයා සරණ ගිහිල්ලා තමයි අපි පින්නතුනේ ශික්ෂාපද සමාදන් වෙන්නේ. එතකොට අපේ සීලය පින්නතුනේ සීල විසුද්ධියක් බවට පත් වෙන සීලයක් තමයි මේ පින්නතුලා දැන් සමාදන් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ හැදිච්ච කම අත්‍යවශ්‍යයි. අපි නොයේ දේවල් වල හික්මෙන්න විද්‍යා කර්මාන්ත ශාස්ත්‍ර ඉගෙන ගන්නවා නොයෙක් නොයෙක් පාඨමාලා හදාරනවා නොයෙක් නොයෙක් දේවල් අපි ඉක්මනවා මම මේ කියන්නේ වැඩි දෙපාක් මිස නෙවෙයි නමුත් නිවන් අපේක්ෂා කරන කෙනෙක් අනිවාර්යයෙන්ම කයින් වෙන වරද වලින් වළකින්නට ඕනේ වචනයෙන් වන වරද වලින් වළකින්නට ඕනේ කොටින්ම කිව්වොත් උතුම් සීලයක පිළිගන්නට ඕනේ මේ සිල්වත් භාවය පිළිබඳව අපි නිරන්තරයෙන්ම අපේ අවධානය යොමු කරන්නට ඕනේ. දැන් බලන්න දැන් අපි ලංකාවේ දුන්නා අපි වැඩි හිටියයිකින් අහුවොත් කොහොමද මහත්තයා කොහොමද මෑණි දැන් ශික්ෂාපදේ ආරක්ෂා වෙනවද කියලා. ඉතින් අනේ ස්වාමීන් වහන්සේ තුන් අපි මුදල සිල් දකිනවා. ඉඳලා හිටලා බොරුවක් කිව්වම කියවෙනවා කියලා තමයි කියන්නේ. දැන් බලන්න එහෙමවත් වෙලා බෑ. ඒ කියන්නේ සිල්වත් භාවයේ උපරිම වශයෙන් අවශ්‍යයි මේ නිවන් අවබෝධ කරගන්නට යන මේ ගමනට. සීලය නැත්නම් මේක කරන්නම බෑ. එතකොට දැන් ওই පංච සීල ප්‍රතිපදාව ගැන කල්පනා කරනකොට පින්නතුනේ ඒක මහා ලොකු කර්යයක් නෙවෙයි හිතට ගත්තොත් සිල් ආරක්ෂා කරනවා කියන එක. දැන් බලන්න මම මේ සිදුවීම මම හිතන්නේ අහලත් ඇති මම කියලත් ඇති පින්නතුනේ ලංකාවේ දැන් මම මේ කියන්නේ දැන් මෙතන ගොඩාක් සමූහයකට කරන දේශනාවක් නිසා සමහර කොච්චර බණ ඇහුවත් මේවා තමන්ගේ ජීවිතේට ගලපගන්නේ නැති නිසා තමයි මේ කාරණේ කියන්නේ. දැන් අපි මේ පියවරෙන් පියවරට මේ නිවන් ගමන සාර්ථක කරගන්න ඕනේ. දැන් කල්යාණ මිත්‍ර සම්පත්තිය කියනවා වගේම ඊළඟට සීලයක් දැන් මේ කාලා නැහැ. ආ සිල්වත් වෙන්න ඕනේ. ඒකේ කාරණේ දන්නා නම් සිල්වත් වෙන්නේ නැහැ. එහෙම වෙලා හරියන්නේ නැහැ. ශික්ෂාපදතික ආරක්ෂා වෙනවා වගේම ඊළඟට ඉන්ද්‍රිය සංවරයත් හොඳට ඇති කර ගන්නට ඕන. එතකොට දැන් අපි බලමු මූලික අංගය තමයි මේ ශික්ෂාපද පහ. දැන් ශික්ෂාපද පහ මොනවද අපිට තියෙන්නේ? ප්‍රාණඝාතය, අදත්තාදානය, ආමිත්‍යාචාරය, ඊළඟට මුසාවාදය, ඊළඟට සුරාමය. ඒක වගේ තේරුමක් හොඳට දාන්නවනේ. එතකොට දැන් බලන්න පින්නතුනේ මේ චිත්සාපද පහ හිතට ගත්තොත් මේක ආරක්ෂා කරනවා කියන්නේ මහා ලොකු දෙයක් නෙවෙයි. මේ සීලයේ තියෙන මහා පුදුම ආනුභාවයක්. ඒ ආනුභාවයේ තමයි ශික්ෂාපදයක් කාලයක් රැකකට පස්සේ කොහොමද ඒ ශික්ෂාපද සිසිල් රැකීමේ තියෙන සාන්දෘෂ්ටික ප්‍රතිඵලය. දැන් අපි හිතමු කවුරු හරි දැන් කෙනෙක් දැන් කාල භෝජනේ මේ වෙලාවේ. දැන් අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේලා විකාල භෝජනය කරන්නේ නැහැ. එතකොට දැන් බලන්න සාමාන්‍ය ගිහි කෙනෙකුට මේක මහා ලොකු දෙයක් වගේ පේනවා. නමුත් කාලයක් යනකොට ඒක කිසිම ගාණක් නැහැ. ඒක මොන විදිහට මොන රසමුසුව තිබුණත් ඒක ඒ වික්ෂුන් වහන්සේට නෙමෙයි. ඒ ආහාරය ගන්න පුළුවන් කමක් නැහැ මොකද අර පුරුද්ද. මේ පුරුද්ද කියන එක මහා පුදුම දෙයක්. දැන් බලන්න පාරමී කියන වචනේ තේරුම මොකක්ද? පුරුදු කරනවා කියන්නේ. දන් දෙන්න පුරුදු කිරීම දාන පාරමිතා. සිල් රකින්න පුරුදු කිරීම සීල පාරමිතා. දැන් බලන්න සමාජයේ බොහෝ දෙනෙක් කියන සමාරුන්ට තියෙන ඔය පුරුදු කිසිම මොහොතක බොරුවක් කියන්නේ. ඉතින් දෙල්ල කැපුවා බොරුවක් කියන්නේ එයාට පුළුවන් කමක් නැහැ. ඒකට ශික්ෂාපද ආරක්ෂා කරන්න මුලින් පුංචි වෑයමක් ගත්තට පස්සේ ඊළඟට ඉබේම ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් බලන්න එක මම මේක කියන්නේ දැන් මේ අපේ ලංකාවේ එක පුතේ. එයා අවුරුදු 16 ඉඳලා සිල් රැකලා තියෙනවා. අවුරුදු 16 ඉඳලා පන්සිල් ආරක්ෂා කරලා තියෙනවා. මොකද එයාගේ තාත්තා පයිලට් කෙනෙක්. ඉතින් මේ තාත්තා පුතාට කිව්ව පුතේ කවදාකවත් මත්පැන් බොන්න එපා. තාත්තා පයිලට් කෙනෙක් නේ පයිලට්ට ඕන තරම් හම්බ වෙනවා. මේ තාක්ෂ පුතාර දීපු උපදේශය තමයි පුතා කවදාකවත් මේ අරක්කු නැත්නම් මේ මත්පැන් බොන්න එපා. ඉතින් පිළිතුරු දෙන්නේ මුංචි දේවල් ඇති පිළිතුරට තේරේ නමුත් මේවා ලොකු දේවල්. මේ මුලට එක දාගත්තොත් ඉතුරු ටික බොහෝම හොඳට යන්න පුළුවන්. ඉතින් මේ පුතා මම දන්නේ මම බොහොම අසුරු කරන ළමයි. ඉතින් කාලයක් හොඳ ශික්ෂාපද ආරක්ෂා කළා. ඉතින් දැන් මේ ළමයා ඕස්ට්‍රේලියාවේ අවුරුදු 30ක් විතර වෙනවා දැන්. ඉතින් දෙකක් වෙන කළා බොහොම හොඳ රැකියාවක් කරන ළමයි. මේ ළමයා මේ තාත්තගේ මවුල් කීපයකට කලින් නැති වුණා ඒ මහත්ය. ඉතින් මේ මහත්යා හොඳට ඇසුරු කරලා තියෙන පුදුම ශික්ෂාකාමී කෙනෙක්. ඉතින් අවුරුදු ගාණක් ඒ රැකියාව කළා කිසිම දවසක මත්වතර බිඳුවක් කටේ කියලා නැහැ. ඉතින් මේ පුතා කල්පනා කළා තාත්තා මත්සන් කාලයේ පමණ මම ශික්ෂාපද පහම ආරක්ෂා කරනවා. දැන් ඊළඟට ශික්ෂාපද ආරක්ෂා කරනකොට පිට බලාගෙන ඉන්න භූමිත හිනා වෙලා කාත් එක්කත් බොහොම සතුටින් ඉන්න කෙනෙක්. ඉතින් බලන්න මම මෙතන මේ කියන්නේ මේ මහත්යාට පිළිකාවක් හියුමර් එකක් ආවා ඒ තාත්තට. ඉතින් පස් සතාව එයාගේ ඔළුව ඔපරේෂන් කරා. ඉතින් අන්තිම වතාව ඔපරේෂන් කරා මේ මහත්යට කතා කරගන්න ටිකක් බැරුව ගියා. කතා කරන්න බැරුව ගියාම දැන් මෙයා දුරකථනයෙන් මට කතා කරනවා. මුල වෙලා කතා කරනවා මට තේරෙන්නේ ඉතින් මේ නෝනා කියන අනිල් ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා ලොකු සැනසෙල්ලක් මෙයා ලබනවා. එයා ලෙඩේ අන්තිම සාහන ලොකුවට හිතවිච්ච කෙනෙක්. ඉතින් පැය භාගයක් විතර මම ටෙලිෆෝන් එක කනේ තියාගෙන අහගෙන ඉන්නවා. ඇත්තට මම තේරෙන්නේ නැහැ. මං හරි හරි කිව්වේ ඇති අහගෙන ඉන්නවා. අන්තිමට මේ මහත්යා මගෙන් අහන සාන තේරුණා තේරුණා. එයා දන්නවා එයාගේ අඩුපාඩු. ඉතින් මට බොරු කියන්නත් බැරි නිසා මම කියනවා මහත්තු තේරුණේ නෑ කියලා. එහෙම කරලා මෙයා තව බර භාගයක් කායයට විස්තර කරනවා. ඉතින් මම බැලුවා දැන් මේක හරියන වැඩක් නෙවෙයි. මම ඊට පස්සේ මොකද කරේ? තේරිච්ච බව අඟවනවා. හරි හරි මහත්තයා. එයාට තේරෙන්නේ මට විතර මේක තේරුණා කියලා. ඉතින් මේ විදිහටම මේ තාත්තා අර පුතාට කතා කරනවා. පුතාට කතා කරලා ඉතින් අර විදිහටම අවවාදන් ශාසනා කරනවා. දැන් පුතාගෙන් අන්තිමට පුතා තේරුණා. දැන් මේ පුතාට තේරෙන්නේ නැහැ. පුතා කියනවා ඇහෙනවා ඇහෙනවා තාත්තේ කියලා. එතකොට මේ පුතා මට කතා කළා කියලා ස්වාමීන් වහන්සේ තාත්තා කතා කරනවා. කතා කරලා තියෙන ගොඩාක් දේවල් කියන තේරුණාද කියලා මට තේරෙන්නේ නැති නිසා මම ඇහෙලා වැයෙනවා කියලා උත්තර දෙනවා. ඒක මගේ සීලයට හානියක්. ඒ වෙලාවේ මම කොහොමතාවය මට වඩා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් ඇත්තට මම තේරෙන බව අලෝකයක මුසාවක්. නමුත් ඒ ළමයා ඇහෙලා වැයෙනවා කියපේක මුසාවක් නෙවෙයි බලන්න අර උපාය තියෙනවා නම් කොච්චරකට බේරෙන්න පුළුවන්ද නුවණ සහ සිහිය. එතකොට බලන්න දැන් මේ පුතා ඇහෙනව නේද? ඒක බොරුවක් වෙනවද? බොරුවක් වෙන්නේ නැහැ. ඒතරම් සිහිය හොඳට තියෙනකොට පිළිතුරු මේ සිල් දක්වන කෙනෙක් මහලු දෙයක් නෙවෙයි. ඒ නිසා මේ ශික්ෂාපද පහ අනිවාර්යෙන් අපි රැක ගන්න මහන්සි ගන්නට ඕන. මොකද දැන් මේ බුද්ධ ශාසනය අපි බුදු සසුනක් ලැබිච්ච වෙලාවේ මේක මූලික ඉලක්කය තමයි අපායෙන් ගැලවෙන්නේ. ඇත්තටම අපි දැන් ගත්තොත් ලක්ෂයකට එක්කෙනෙක්වත් සුගතිගාම වෙනවාද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා අපි මූලිකවම අපේ හැබැයි අපි බය වෙන්න දෙයක් නෑ මොකද සද්ධාමත් සම්පේමවත් සං කියලා. ධර්මයේ සඳහන් කරන සද්ධා මාත්‍රයත් ඒ සුගතිගාමී. නමුත් අපිට අද මේ ධර්මයේ තියෙන ඒ නිසා අපි අන්ත එකට හිතේ තියාගන්න ඕනේ අපි අපාය වැටෙන්නේ නැහැ. දෙවනුව අපි සුගතිගාමී වෙනවා කියන මොකද අදිෂ්ඨාන අපිට තියෙනට ඕන. පස්වෙනි නිවන නේද? එතකොට දැන් බලන්න පංචශීල ප්‍රතිපදාව උදට ආරක්ෂා කරනවා කියලා කියන්නේ අනිවාර්යෙන් අපට පිළිසරණක් ඒ පිළිතුරු තියෙනවාමයි. දැන් බලන්න අපි ප්‍රාණඝාත කරනවා. දැන් මේ නොයෙක් විදිහට ප්‍රාණඝාත අපයන් සිද්ධ වෙනවා සිද්ධ වෙනවානේ. මම කියන්නේ මේ පිළිස ප්‍රාණඝාත කරනවා කියන එක නෙමෙයි. අපි මේ සමස්තයක් ලෝකේ ගත්තොත් ප්‍රාණඝාතයේ කියන සාමාන්‍ය දෙයක් හිතන්නේ හැබැයි දැන් බලන්න මේ නොයේ කාශාවන් නිසා තමන් කැමැත් සිත ගියාවන් නිසා ප්‍රාණඝාතය සිද්ධ කරනවා. එතකොට බලන්න පිළිපේ ජීවිතේ ගත වෙනවා ඊළඟ ජීවිතේ උපදිනවා. උපදිනකොටම ලේසු සාමාන්‍යයෙන් අපායයන් එක පැත්තකින් තිබ්බත් ඒ මනුස්ස ලෝකේ අපිට පේන ටික බලන්න. සමහර දරුවෝ උපදිනකොටම පිළිකා. සුපිලිකාර වලට කියලා බලන්න. හිතා ගන්න බැ මාස දෙක තුනේ ළමයින්ට පිළිකා. ඊළඟට හදවත් රෝග. වකුගඩු වල ප්‍රශ්න මොකද? අර ප්‍රාණඝාත කළා අන්න නරක ප්‍රසක් කරා ගියා. ඊළඟට දැන් බලන්න සොරකම් කරනවා. හොරකම් කළාම ඒ ජීවිතේ නම් කොහොම හරි යනවා. ඊළඟ ජීවිතේ උපදිනවා. දැන් අනිවාර්යෙන් අපාය වැටෙනවා. නමුත් අපි මනුලෝ ගැන හිතමු. ඊළඟ ජීවිතේ මිනිස්සෙක් වෙලා ඉපදුන උදේ උපදිනකොටම අනිත්‍ය දුක්පතේ. එහෙම ආයෙ දැකලා නැද්ද? උත්තර දරුවෝ ඉන්න බොන්න කිරි ටිකක් නැහැ. අඬවන්න වස්ත්‍රයක් නැති දරුවෝ උත්තර ඉන්නවා. ඉන්න නිවහනක් නැති. දෙමව්පියෝ අන්ත දුක්පත් සැපයක් කියන මාත්‍රයක්වත් නැති ළමයි කොච්චර ඉන්නවා. අන්න බලන්න ආශාව නිසා සතු මරුවා අන්න නරක උපතක්. ආශාව නිසා හොරකම් කළා අන්න නරක උපතක් කරා ගියා. ඊළඟට බලන්න කාමයේ වර්ධන හැසිරෙන. එතකොට දැන් බලන්න කාමයේ වර්ධන හැසිරিলা ඒ ජීවිතේ කොහොම හරි එක වහගෙන යනවා. හැබැයි ඊළඟ ජීවිතේ උපදිනාට පස්සේ මොකද වෙන්නේ? අපාය වැටෙන පැත්තකින් කියන්නේ. දැන් අපිට පේනස්කෙන් අපි බලන්න. උපදිනකොටම පින්නතුනේ ගැහැණියෙක්ද පිළිමියෙක්ද කියලා හොයන්න බෑ. නපුංසකයි. විවාහ වුණොත් විවාහ ජීවිතය අසාර්ථකයි. අන්න බලන්න නරක උපතක් කරා යන්නේ නැහැ. ඊළඟට දැන් බලන්න බොරු කියන එක. සමහරු බොරුව කියන්නේ මුළු ජීවිතේම තියෙන බොරු. ඇත්ත ඇත්තම නෑ සමහරු ජීවිත ගත්තාම බොරුවෙන්ම තමයි දුවන්නේ. සමහරුන්ට ඇත්ත කියන්නම බෑ. ඒ මොකද බොරුව. බොරු වුණාට පස්සේ ඒකෙන් ගැලවෙන්න බෑ. එයා ඉතින් බොරුවම තමයි තමන්ගේ ජීවිතේ ඉඳටම යන්නේ. හැබැයි මේ පංචශීල ප්‍රතිපදාවේ භයානකම සිතපදේ තමයි බොරු. බොරු කියන කෙනාට කරන්න බැරි අකුසලයක් නැහැ. දැන් මහා බෝසතන් වහන්සේගේ ජීවිතය ගත්තාම ওই අකුසල් සිද්ධ වෙලා තියෙනවා තමයි. හැබැයි කිසිම දවසක උන්වහන්සේ විසාදස් කියලා නැහැ. ඉන්නම් බලන්න අපේ රටේ ස්වභාවය දැන් අපි ගත්තාම ගායෝනිසෝ මනසකාරයේ ඇති. බොරු කියන්නත් දවසක් දාන්න තියෙනවා නේද? සමහර වෙලාවට දැන් අප්‍රේල් පළවෙනිදාට බොරු කියනවා. නේද? සමහර සමහර අය ඒකවත් මතක නැහැ. අපිට දුරකථන කතා කරන කවුරු හරි නැරි. අප්‍රභූවරේ කෙනෙක් කියලා අහවලා නැගලානේ කියනවා. ඉතින් අපිට දන්නේ අපි ඔන්න කාට හරි ආවල් මහත්ය වෙන්න. ඉතින් විනාවලා කියන අදහාඳුන බොරු කියන දවසනේ. බලන්න ඒවට දිනක් දාගෙන ඉන්නේ අපේ අය. එතකොට බලන්න දැන් අපි අර විදිහට බොරු කියනවා ඒ ජීවිතේ ගත වෙන ඊළඟ ජීවිතේ උපදිනවා උපදිනකොට බොරුවේ නැත්නම් කතා කරත් සිතු සමහර කතා කරන අහගෙන ඉඳෙන්නේ නැහැ දැන් හොඳට දැන් ඔය කෙනෙක් කතා කරනකොට අහගෙන ඉඳින් එයා සත්‍ය පාරමිතා හොඳට සම්පූර්ණ කළා ඉතින් සමහර කතා කරනකොට සම්දෙක නිකන් හරිම රෙදෙනවා වගේ ඒ මොකද එයා සසර අර මුසාවස් කියලා කේලම්බස් කේලම් කියලා විශ්වචන පරිසවතන කියලා එයාගේ වචනේ කිසි වටිනාකමක් නැහැ ඊළඟට දැන් බලන්න ආශාව නිසා නැත්තම් ඔය නොයෙක් දේවල් නිසා අපි කරන මොනවද? සුරාපාන පාවිච්චි කරනවා. මත්පතුර කරනවා. ඒ ජීවිතේ කොහොම හරි ගෙවිලා යනවා. ඊළඟ ජීවිතේ උපදිනකොට මොකද වෙන්නේ? අන්තයකට අපාය ඊළඟට මනුෂ්‍ය ලෝකේ ගත්තොත් මොකද වෙන්නේ? මනුෂ්‍ය ලෝකේ ගත්තොත් උපදිනකොටම මොලේ කලඳක් නැහැ. කොච්චර උගන්වන්නද කියලා මට උගන්වන්න බැහැ. දැන් බලන්න හොඳට මුදල් කියන තැන්වල දන් දීලා තියෙනවා. හැබැයි මාස්ටර්තුල දීලා තියෙනවා. දැන් සමහර තැන් අපි දන්නවා ඒ දෙමව්පිය බොහෝම ධනවත්. හැබැයි ඒ ළඟට අයන්න ආයන්න උගන්නන්න බැහැ. කිසිම දෙයක් උගන්නන්න බැහැ මොකද මොලේ නැහැ. ඉගෙන ගන්න ශක්තිය නැහැ. මොකද උමත් එක එක් වෙලා තමයි උපදින්නේ. එතකොට බලන්න දැන් මේ පංචශීල ආරක්ෂා කිරීමෙන් අපිට මෙලවත් යහපත සැලසෙනවා. පරලොවක් යහපත සැලසෙනවා. අමාමහ නිවනටත් ඒක අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. මොකද සීලයක් නැති කෙනෙකුට දැන් අපි දන්නවා සමහර භාවනා කරන්න එනවා සමහර විපක්ෂේ. සීලයක් නැතුණාට පස්සේ සීලයක් නැත්නම් එයා සමාධිමත් වෙන්නේ නැහැ. සමහර කතා කරලා බලනකොට මොනවාරි ලොකු ප්‍රශ්න. එහෙම කියන අයට ඒක සමාධිමත් කරගන්න බෑ. ඒ නිසා සිල්වත් භාවය කියන එක අපට අත්‍යවශ්‍යයි නිවන් දකින්න. එහෙමනම් කල්යාණ මිත්‍ර ඇතුලෙන් මෝරනවා වගේම සීලයෙන් අපි මෝරන්නට ඕන මේකට ලොකු අවධානයක් අපි දෙන්නට ඕන. දැන් මේක අහලා අපි දැන් දන්නවා කල්යාණ මිත්‍ර ඇතුලේ තියෙන සීලයේ තියෙන. දැන් අපේ අය ධර්මය දන්නවා කියලා කියන නෝටිකට. කියන්නේ කල්යාණ දන්නවා මේ කල්යාණ මිත්‍ර ඇතුලේ වුණ මේ සීලේ වුණ දස කතාවක් වුණ ඕන ඕන කියවට බෑ මේවා ටික ටික හරි අපේ ජීවිතයට සම්බන්ධ වෙන්න ඕන. එතකොට දැන් බලන්න පින්නතුනේ සිල්වත් භාවයෙන් කොහොම අපි මෝරාමට ඕන. තුන්වෙනි එක තමයි දස කතා වස්තු. දස කතා වස්තු මම හිතන්නේ මෙතනින් ආය දාන්නවා. දැන් අපි දාන්න විතරම දාන්න කතාව තමයි දෙතිස් කතාව. දෙතිස් කතාව කියන්නේ මොකද්ද? ඔව්. දැන් අපි විතරම කතා කරන කතාව නේද? දැන් අපි ආන්දු ගැන කතා කරනවා. යුද්ධය ගැන කතා කරනවා. නළු නිළියෝ ගැන කතා කරනවා. ඊළඟට මහා ගුරු ගැන කතා කරනවා. ওই කතාවල් හැර වෙන කතාවල් ළඟ තියෙනවා. එතකොට දැන් මේ බුද්ධ ශාසනේ නිවන් දකින්න වැඩ සම්පූර්ණ අහුරණ කතා තමයි අපි නිරන්තරයෙන් තියෙන්නේ. ඒක බලන්න නිවන් දකින්නවා කියන එක කොහොම යන්න ඕන ගමනක්. නේද? එතකොට නෑ නේද? හොඳයි. එතකොට දැන් බලන්න දැන් මේවා තමයි අපි නිරන්තරයෙන්ම කතා කරන්නේ. දෙසිස් කතා. එතකොට දැන් අපිට කතා කරන්න කියලා තියෙන දස කතා. දස කතා කියන්නේ මොනවද? අල්පේච්ඡ කතා, සන්තුෂ්ටි කතා, අවිවේක කතා, අසංසංග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. මේවා ඇත්තටම බලපුවහම දැන් මේක බුද්ධ දේශනාව මගේ ඉතන දැන් අපි කිව්ව අල්පේච්ඡ වෙන සාමනාන්ත තමයි ගැන කතා කරන්නේ. නැත්නම් අල්පේච්ඡතාවය දැන් මම බහු බහන් දෙන්න කිහිපයක් කරනවා. දැන් බලන්න මහා ගොඩවල් ගොඩ ගහගෙන ඉන්න සාමාන්‍ය විදිහට මේක කියන්නේ හම්බ කරන්න එපා. එහෙම එකක් නෙවෙයි. නමුත් අපේ මේ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න ඕනට වඩා දඟලන දෙයක් නෑ. බොහොම සැහැල්ලුවෙන් යන්න පුළුවන් එක ලොකු දෙයක්. මේ වැඩි ඕන නෑ. දැන් ඕගොල්ලෝ ඉන්න පරිසරයත් එක්ක බලන්න. අපි හිතමු දැන් ඇඳුම් ඕගොල්ලෝ කියන එක්කෙනෙකුට අපි කියන යාම කෙනෙකුට සාය උත්සාහ තියෙනවා. නැත්තම් ගවන් උත්සාහ තියෙනවා. ඔක 10කට අඩු කරන්න බලන්න. අනිවාර්යෙන් ලොකු සැහැල්ලුවක් තියෙනවා. දැන් ස්වාමීන් වහන්සේලාට උනත් මේක සිවුරු තුනක් මහා කරුණාව දාන්නේ. ඉතින් ඕන් තරම් ප්‍රයුක්ති මොකද මේ ගමන යන්නේ ලේසින් සැහැල්ලු වෙන තරමට. අල්පේච්ච වෙන තරමට. සාමාන්‍යයෙන් අපිට දැන් දැන් බලන්න දැන් ගෙවල් 10ක් තිබ්බොත් ඒ 10ක් අපි අත්ත වශයෙන් ඉස්සුත් අපිට දරුවෝ මහා පොදු සම්පතක්. දරුවෝ ඉන්න ඕන. හැබැයි දරුවෝ 10ක් ඉන්නවා කියලා කියන්නේ දුක් 10ක්. නේද? දැන් බලන්න දැන් කුලියට රටක දරුවෙක් ඉන්න. ඒ රටේ වෙන පැත්තක බෝම්බයක් පුරනවා. මේ අම්මලා ඒතර කලබල වෙනවා. ඒක ස්වභාවය ඒක තමයි. ඒ නිසා අල්පේක්ෂතාවය දැනගන්නත් ඕන අල්පේක්ෂතාවය පිළිබඳ නිතර නිතර කතා කරන්න. ඒකට කියන අල්පේක්ෂ කතා කියලා. සම්තුෂ්ටි කතා. සම්තුෂ්ටි කතාව පිළිබඳ මේ ජීවිතේ බොහෝම සතුටෙන් ගත කරන්න අත්‍යවශ්‍ය දෙයක් තමයි සම්තුෂ්ටි කතාව. ඒ කියන්නේ ලැබිච්ච දෙයකින් සතුට වෙන්න. දැන් බලන්න මෙතනින් මේ හැමෝම දෙගෙන කියාගෙන විශ්වවිද්‍යාලවල ගිහින් සිලකී ආරක්ෂා හොයාගෙන දැන් මේ මහ පුදුම කරුණක් මේ කරන්නේ. අපි මේ පුංචි කාලේ ඉගෙන ගන්නවා කියන්නේ දැන් මතක් වෙන එකක් නම් හරි අපිට උනත් ඇති වෙනවනේ මේ දෙගෙන ගන්නවා කියන එක දැන් ඒ කාලේ කරාට මොකද නේද? දැන් ඉතින් ඉගෙන ගන්න ඕන තමයි. නමුත් පුදුම සරණක් නේද? එතකොට බලන්න දැන් අපි මේ හැමදේම කරන් ලද පාසල් කියලා ඉස්කෝලේ කියලා විශ්වවිද්‍යාලවල කියලා පාඨමාලා හදාරලා ඊළඟට රැකී ආරක්ෂාව යාගෙන රැකී ආරක්ෂා කරන තැන්වල තියෙන පාඩම් ඉඳගෙන පුදුම විචේ ගමනක් අපි මේ ආවේ මොකටද? ඒ ඉස්සර අපි මහන්සි වුණේ. මේ හැමදේම අපි කරේ මොකටද? දැන් කතාව දෙන්නේ ළමයි ඇතුලේ ගෙවල් හදන්නේ මොකටද? ඔව් සතුටෙන් ඉන්න. සතුටෙන් ඉන්නනේ අපි ඔක්කොම කරන්නේ. දෙමව්පියෝ කියන්නේ දරුවන් හොඳට ඉන්න ඕන නම් ඔයා හොඳට ඉගෙන ගන්න. ආන්සෙලා කැපකිරීමක් කළොත් තමයි සතුටෙන් ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් අපිට සතුට තියෙනවා. දැන් අපි ඉතන කැපකිරීම කළා අපිට සතුට තියෙනවා. සතුට නැහැ. ඒකට හේතුව තමයි මොකක්ද? ලැබිච්ච දෙයකින් අපිට සතුට වෙන්නේ නැහැ. බලන්න පිළිතුර මේක මා අඥාන වැඩක්. මොකද අපි හැමදේම කරලා තියෙන සතුට බලාපොරොත්තු වෙන්නේ. නමුත් අපිට ලැබිච්ච දෙයකින් සතුට වෙන්න බැරි නිසා කවදාකවත් නැරෙනකන් සතුටක්. ඉතින් කල්පනා කරලා බලන්න. මම මේ කියන්නේ දැන් ඔන්න වාහනයක් තියෙනවා. ඒතර මේ වාහනේ දැන් අපි වාහනයක් කෙනෙකුට වාහනයක් අවශ්‍යයි. ඒ වාහනේ සතුට වෙන්න. ඉතින් අපේ අයට තියෙන පිළිසි වාහනයද තමන්ට තමන්ගේ වාහනේ ඉලවන ගමන් වෙන කෙනෙක්ගේ වාහනයක් ගැන තමයි ඔළුවේ තියෙන අර ඒ සතු තමන්ගේ වාහනේ තමයි සතු වෙන්නේ නැහැ දැන් ගයක් වුණත් බලන්න තමන්ට ගයක් තියෙනවා ඉතින් ගයක් හදාගත්තට කමන්නේ දැන් අර වෙන වාහනයක් මාරු කරලා එහෙම තව වාහනයක් ගත්තට කමන්නේ නැහැ නමුත් තියෙන වෙලාවේ ඒකෙන් සතුට වෙන්න ඕනේ ඒ නිසා ඒක තමයි සම්පූර්ණ කතා කියලා කියන්නේ ඒ කියන්නේ ලැබිච්ච දේකින් සතුටු වෙන්නට ඕන. මේක පුංචි දෙයක් නෙවෙයි. දැන් ආර්ය වංශ දේශනාව ගැන අහලා තියෙනවා. ඒ ආර්ය වංශ දේශනාවේ තියෙන මොකද්ද? සිව් ජීවර පිළ පාක්ෂේනාසන භවනා රාමතාවය. කාරණා හතර තියෙනවා. මෙතන කියන්නේ ලැබෙන සිවුරකින් සතුටු වෙන්න. ලැබෙන පිළ පාදකින් සතුටු වෙන්න. ලැබෙන සේනාසනයකින් සතුටු වෙන්න. මේක ආර්ය වංශ දේශනාව කියලා කියන්නේ මේක පුදුම තැනක් මෙතන. ඉස්සර අනුරාධපුරයේ මේ දේශනාව වෙනවනම් සිතුල්පව් ඉඳලා මහරහතන් වහන්සේලාත් පාගමනින් වැඩම කරන මේ දේශනාව අහන්න. මෙතන මහ ලොකු දෙයක් නැහැ. ඒකෙත් ලැබිච්ච දෙයකින් සතුටුමය පිළිබඳව තමයි මෙතන උගන්වන්නේ. එහෙමනම් ගිහිහය හැටියට මේ පින්නතුලා හිතට ගන්නට ඕන ලැබිච්ච දෙයකින් සතුටු වෙන. ඒක හරියම ඥානවන්ත දෙයක්. මොකද දැන් අපි දැන් අතර දැන් මේ බණ අහලා ඉන්න අපි දැන් කොහෙද සැකපෙන්නේ දා ගන්නවා. හිත වෙනකොට අපි හැමෝම මරණයට එක දවසකින් කිට්ටු කරලා ඉවරයි. නේද? දැන් ඒකට බලන්න දැන් අපි මේ ලොකුවට ලොකු කන්දක් වගේ දෙයක් යාන මහා ලොකු ගමනක් යනවා. ඇති දෙයක් නෑ බලාපොරොත්තු එක්කම වයසට යනවා. අන්තිමට ලැබෙන දේකුත් නෑ. තමන්ගේ ජීවිතේ නිකම්ම වියකිලා යනවා. සුගති ගාමී වෙන්නවත් පුළුවන් කමක් නෑ. ඒ නිසා සන්තුෂ්ඨතාවය ලැබਿੱච්ච දෙයකින් සතුටු වීම පිළිබඳව කතාව අපි නිතර ශ්‍රවණය කරන්න ඕනේ. මේ වගේ දේවල් නිතර නිතර ඇහෙනකොට අපි ඒ පැත්තට යනවා. දැන් බලන්න කුංචි දරුවෙකුට අපි කියන පුත්‍රයා ශිෂ්‍යත්ව පාසෙන් දුවන. එයා අරහවල් එහා ගෙදර මාමක පුතා ශිෂ්‍යත්ව පාසනක නිතරම අර දරුවට කියනවා. ඒ කියන්නේ දරුවා උත්සාහවන්තයි. ඒ වගේ අපිට නිතරම මේ අල්පේච්ඡ කතා, සම්තුට්ටි කතා නිතර නිතර ඇහෙන්න ඕනේ. ඒක තමයි අපි ඒ ගමන යන්නේ. ඊළඟට පවිවේක කතා. පවිවේක කතාව කියලා කියන්නේ විවේකයේ පිළිබඳ. ඒ විවේක තුනක් තියෙනවා. කාය විවේක, චිත්ත විවේක, උපදී විවේක. කාය විවේකයේ කියලා කියන්නේ හුදකලාව යන වෙනවා. හුදකලාව ඉන්න පුරුදු වෙනවා. චිත්ත විවේකයේ කියලා කියන්නේ තියෙන භාවනාවකින් ඇත්තටම සිතේ සමාහිත භාවය ඇති කරගන්නවා නිවර්ණ යටපත් කරනවා. ඊළඟට උපදී විවේකයේ කියලා කියන්නේ ඇත්තටම නිවර්ණ කියන නමක්. කොහොම හරි විවේකයේ පිළිබඳව අපි විතර කතා කරන්න ඕනේ ඒක පිළිබඳව දැනගන්න ඕනේ. එන්න අවිවේක කතා. අසංසාරක කතා කියන්නේ මොකක්ද? කියන්නේ අපි පුරුදු වෙලා තියෙන්නේ දැන් බලන්න නිවන් දකින්නවා කියන එක සෑහෙන දෙයක් අපි කරන්න ඕනේ මේ සඳහා. එහෙම නැතුව මේක ජීවිතේ ටික ටික හරි මේක ගලප ගන්නම ඕන. එතකොට දැන් බලන්න දැන් අසංසාරක කතාවේ කියලා කියන්නේ දැන් අපිට විතරම පුරුදු වෙලා තියෙන සංසාරයේ නිතරම එකට ඉස්න හැප්පි හැප්පි නේද? නිතරම අපිට එකට වෙන්න ඕන ගතියක් තියෙනවා. දැන් දැන් බලන්න වැඩි ඕන නෑ. සමාජගත ලංකාවේ සිද්ධ වෙන බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි සමාජීය කවුරු හරි නැති කෙනෙක් යන්නේ කොහෙටද? දුරකථන ළඟට ගිහිල්ලා ඉතින් කාගේ යාළුවෝ කතා කරනවා. ඉතින් කතා කරලා කියන්නේ සැදගෙදර කවුරුත් නැහැ හරි පාළුයි. අර පොඩ්ඩක්වත් කැමති නෑ අර සංසර්ගයෙන් තොරව ඉන්න. නමුත් සංසාරයෙන් තොරව ඉන්නත් ඕනේ කතාව පිළිබඳව නැත්නම් ඒ බුදකලාවේ ඉන්න පුද්ගලයෝ ගැන කතා කරන්න ඕන. ඒත් ඒක තමයි අසංසාර කතා. ඊළඟට තියෙන කතා ටික විලි ආරම්භ කතා, වීර්ය පිළිබඳව කතාව, සීලය පිළිබඳව කතාව, සමාධිය පිළිබඳව කතාව, නිවන පිළිබඳව කතාව. මෙන්න මේවා තමයි අපි කතා කරන්නේ. නිවන නිවන කියන්නේ මොකක්ද? මොකක්ද නිවන කියන්නේ? දැන් අපි නිවන් අවබෝධ කරගන්න හරි කැමති නේද? මොකද්ද නිවන කියන්නේ එතකොට? නාවක ඉපදීම ඈ? නාවක ඉපදීම නේද? ස්නාව? නැවත ඉපදීම ඒ කියන්නේ ආත්මය නෑ නැවත නැවත නැවත නැවත ඔව් මේ ආයේ හිතලින් දැන් එළියට කොහොම ගත්තොත් ඒ ඕම හරි වැරදි කියන්නේ බෑ මේ කීප කතාව සම්පූර්ණ හරි නමුත් නිවන කියන එක අපි සාමාන්‍යයෙන් අපි දැන් දවසක් ඔය මම මේ බස් එක යනකොට ගොඩක් ඉස්සර ගාලේ ඉඳලා නෑ පිටකොටුවේ ඉඳලා ගාලට යනවා. ඉතින් මම ළඟ වාඩි වුණා කතෝලික ළමෙක් මම දන්නේ කතෝලික කියලා. ඉතින් ළමයා බොහොම හරිම ප්‍රියමනාප ළමෙක්. අවුරුදු 20ක් විතරයි. මටත් වයස 20ක් විතරයි. දැන් වාඩි වෙලා යන ගමන් ඉතින් මේ ළමයි මාත් එක්ක කතා කරගෙන ගියා. දැන් මෙයා එයාගේ ස්වර්ගය ගැන මහ ලොකු විස්තරයක් කරා. ඒ ඇත්තටම දැන් මම පහදින විදිහට යා ස්වර්ගය ගැන මට කිව්ව කරුණක්. දැන් මෙතන ඉන්න කෙනෙක්ගෙන් ආවගොල්ලෝගේ මොකද්ද ඔයගොල්ලෝගේ පරමාර්ථය කියලා වෙන කෙනෙක් අහුවොත් ආ මේක චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම කෙලෙස් නැති කිරීම එහෙම කිව්වට ඒක ඉතින් ඔයගොල්ලෝට යන්නේ නැහැ ඒක අපිට කියලා දෙන්න පුළුවන් කමකුත් නැහැ අපිට අපිටවත් ඒක හරියට තේරුම් ගන්න ඕන අපි ජීවන කියන්නේ මොකක්ද කියන්නේ. නිවනේ අර්ථ ගොඩාක් තියෙනවා. අපි මේ දෙක විතරක් දැන් මතක තියාගමු. නිවීම අර්ථයෙන් නිවන කියලා කියනවා. ඒ වගේම තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියලා කියනවා. නිවීම අර්ථයෙන් මොකක්ද නිවන කියලා කියන්නේ? දැන් බලන්න මේ ලෝකේ හැම තැනම ගිනි ගන්නවානේ. රාගයෙන් ගිනි ගන්නවා, ද්වේෂයෙන් ගිනි ගන්නවා, මෝහයෙන් ගිනි ගන්නවා, රාගකින්, ද්වේෂකින්, මෝහකින් ගිනි ගන්නවා. ඊළඟට ජාති ගින්න, ජරා ගින්න, ව්‍යාධි ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක් ගින්න, දුන්නස් ගින්න. ගිනි ජාලා 11කින් හැම වෙලෙම ගිනි ගන්නවා. මනුස්ස ලෝක විතරක් නෙවෙයි. ත්‍රිසංග අපාය විතරක් නෙවෙයි. പ്രേත ලෝක විතරක් නෙවෙයි. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ගිනි ගන්නවා. එතකොට බලන්න මේ ගිනි ගැනීම නැති එකම තැන තමයි මොකද්ද? නිවන. දැන් එහෙම කිව්වොත් කෙනෙකුට මේ ලෝකේ හැම වෙලෙම මරණයටපත් වෙනවා, ලෙඩ වෙනවා, මේ මොකක්වත්ම නැතිදැන තමයි නිවන කියලා කිව්වොත් කවුරුත් පහදින්නේ නැද්ද? පහදිනවා. කියන්නේ විපාර්ථේ නිවන කියලා කියනවා. ඊළඟට තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියනවා. දැන් බලන්න මොකද්ද මේ තෘෂ්ණාව කියලා කියන්නේ? තෘෂ්ණාව කියලා කියන්නේ ආශාව. එතකොට බලන්න දැන් මේ තෘෂ්ණාව නැති කිරීම අර්ථයෙන් නිවන කියනවා. ඒක කාමයේ මේ ආශාවට කියන නම තමයි වාන කියලා කියන්නේ. වාන කියලා කියන්නේ පාළේ ආශාවට කියන නමක්. ඒකට මේ නිවාන. අපි ඉස්සරහට කියන්නක් දාගන්න. ඒ කියන්නේ ප්‍රතිසේදාර්ථ නිපාතයක්. නිවාන කියන්නේ මොකද ආශාව නැහැ. නමුත් අපි නිවාන කියලා එක පාවිච්චි කරන්නේ නිබ්බාන කියන පාළියෙන් කියන්නේ. ඒ කියන්නේ නිවාන කියන තැන වායන් ඇතුලේ තියෙන ස්වරය මොකක්ද? දැන් අපි දැන් අපි සාමාන්‍ය ඉංග්‍රීසි භාෂාව ගත්තොත් ස්වරේ වෙනම නිවෙන්න සමාන කියලා ලියුවොත් SA. ස්වරේ විතරම නේද? දැන් මයාම කියනවා නම් NA. ඒකට ඒ අකුර ඒ ස්වරේ වෙනම තියෙනවා. සිංහල භාෂාවේ මේ අකුර ඇතුළේම තමයි ස්වරේ තියෙන්නේ. දැන් සයන්න තියෙන ස්වරේ මොකද්ද? අයන. අසයන්යි, අයන්යි කියන ස්වර හැදෙනවා. ඒක වායන්නේ තියෙන ස්වරය මොකක්ද? ආයන්නේ. අල් වයන්නයි ආයන්නයි. එතකොට දැන් ඕක වෙන් කරනවා මම නිකන් කියලා දෙන්න ඕනද මේ කියන්නේ. එතකොට දැන් වායන්න තිබිච්ච ආයන්න අපි අයින් කරනවා. අයින් කරමු අල් වයන්න තියෙනවා. ඒ අල් වයන්නට තවත් අල් වයන්න අල් වයන්නට අල් වයන්න ගන්න. ව්‍යාකරණ ලින්දිය මම නිකන් ආපුින් දැකලා කියන්නේ. එතකොට අල් වයන්නට අල් බයන්නක් ගන්න. ඒක දෙකක් කරන එක කියන්නේ විත්ත කරනවා කියලා කියන්නේ අල් බයම දෙකට අර ආයන්න පම්මනවා. ඒක නිබ්බාන කියන පදය වෙනවා. නිබ්බාන කියලා කියන්නේ මොකද ඒකට? තෘෂ්ණා නැහැ කියන්නේ. එතකොට මේ තෘෂ්ණාව තමයි නිවනට ඉන්න ප්‍රධානම හතුරක්. ඒක මොකක්ද ඒකට ආශාව කියලා කියන්නේ? අන්තයි නම් බලන්න. මොකක්ද ආශාව කියලා කියන්නේ? ඉන්ද්‍රිය පංචේන්ද්‍රය සංකල්පනක ඔව් හරි මොකක්ද ආසාව කියන්නේ කන මම ඔය කැලක් කියන්නේ ඔව් එතකොට පින්නතුල දැන් වෙලාවක් තමයි සාපි වැඩි දෙන්න කාලේ ගන්න බෑ එතකොට ආශාව කියලා කියන්නේ අපි හිතර ගන්න ඕනේ. දැන් මේක මම විතරම මේ ජීවිතය දුකයි වල තාස් වෙලා ඒ දේශනාව කීප තැනක් කරා. මේ ආශාව ගැන. එතකොට දැන් මේක දැන් සතුරෙක් නැති කරන්න නම් අපි සතුරා පිළිබඳව දැනගෙන ඉන්න එක නේද? දැන් අපිට එන නිවන දෙන්න ප්‍රධානම හතුරා දැන් මේ නිබ්බාණගේ ඵලයේ තේරෙන්නේ මොකක්ද? ආශාව තමයි අපිට ලොකුම හතුරා. ආශාවෙන් තමයි සතුට ගහලා තියෙන්නේ. එතකොට හතුරාගෙන දාන්න නැතුව පුළුවන් ද හතුරෙක් නැති කරන්නේ? හතුරාගේ ස්වභාවය දැනගන්න ඕන, හතුර හැසිරෙන තැන දැනගන්න ඕන, හතුරාගේ ශක්තිය දැනගන්න ඕන. එහෙම දැනගන්න නැතුව හතුරෙක් නැති කරන්න කිව්වොත් මොකද වෙන්නේ? අපේ විනාශය තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ ආශාව නම් අපේ ප්‍රධාන හතුරා අපි හතුරා පිළිබඳව හොඳට දැනගන්න. එතකොට පින්නතුනේ ආශාව කියලා කියන්නේ දැන් හොඳට තේරුම් ගන්න ආසාවට තියෙනවා මේ නිගන්ධ නිගන්ධ කියලා කියන්නේ මේ පාළි වචන පාළි ඩික්ෂනරි පාළි ඩික්ෂනරියේ තියෙනවා මේ ආසාවට නම් 100ක් නම් 100ක් තියෙනවා ඒක නිසා සමහර වෙලාවට සමහර අය සාමනාන්තිලාට ගාථාවක් ගෙනත් දෙනවා ගාථාවක් ගෙනත් දීලා කියන සාමනාන්ත මේකේ අර්ථ පොඩ්ඩක් කියලා දෙන්නේ. නමුත් එකපාරම අර්ථ කියන්න බෑ මොකද දැන් ඒ නම් සීයෙන් සීයම අපේ ඔළුවේ තියෙන්නේ නැහැ. ආසාව ගැන. එක් වෙන නමක් තිබ්බොත් ඒ ගාථාවේ අපි ඒ ලාර පොත බලන තමයි ඒකේ අර්ථය හරියටම අපිට කියන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තරම් මහා ගැඹුරු භාෂාවක් පාලි භාෂාව. එතකොට ආශාව කියලා කියන්නේ පින්නතුනේ උදේට මතක තියාගන්න සිතුවිල්ල. වෙන කිසිම දෙයක් නෙවෙයි ආශාව කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. ඒක මුද්දට මොලේ දාගන්න සිතුවිල්ලක් සිතුවිල්ලක් සිතුවිල්ලක් කියන එක අනිවාර්යෙන්ම අපේ ඔළුවේ තියෙන්න ඕනේ. මේ ආසාව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. ඒක මේ සිතුවිල්ල නැති කරගන්න තමයි මෙතන මේ ව්‍යායාම කරන්නේ. එතකොට දැන් සිතුවිල්ලක් කියොත් දානකින් ආපු දැන් සමානව මේක අහලා නැති අය හිතනවා ඒක කොහොමද කියලා. දැන් මුදල් කල්පනා කරලා බලන්න අපි හිතමු ලස්සන විස්තර දෙයක් තියෙනවා. අපි හිතන්නේ කාටත් ඔළුවට යන ගැහණු ළමෙක් කියනවා. බොහොම ලස්සන ගැහණු ළමෙක්. පිරිමි ළමයි දෙන්නෙක් කියනවා. ඒක පිරිමිලානේ අර ගැහණු ළමයාට හරිය ආසයි. අනිත් පිරිමි ළමයාට පින්නන්න බැහැ. ඒක කෙනෙක් හරිය ආසයි කෙනෙක් හරිය අකමැති. එතකොට බලන්න ගැහණු ළමයාගේ මතු පිටින් ආශාව තියෙනවා නම් අර පිරිමි ළමයා දෙන්නම කැමති වෙන්නේ නැහැ. කෙනෙක් කැමති කෙනෙක් අකමැති. එතකොට බලන්න අපි බලන සිතුවිල්ලේ තමයි ආශාව තියෙන. අපි බලන දැන් මේ ආශාව තියෙන. දැන් බලන්න කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. ඒකට ඒකේ තේරෙන්නේ මොකද්ද? සංකප්ප රාග පුරුෂස්ස කාම කියලා කියන්නේ ඕකට. ඒත් අපි බලන්න සිතුවින්නේ තමයි මේ ආශාව තියෙන්නේ. එතකොට දැන් පිළිතුර අපි නිවන පිළිබඳව කෙටියෙන් දැනගත්තා. එතකොට දැන් සත්‍ය කතාවක් තේරුණා. එතකොට වචනේ කියන එක උපරිම වශයෙන් පාලනය වෙන්න ඕනේ මේ නිවන් දකින නිවන් දකින වැඩ පිළිවෙල. ඊළඟ කතාවේ කපුවම කෙටියෙන් කියන්නම් විරිය විරිය ආරම්භ කතා, විරිය පිළිබඳ කතා. මේ විරිය මුදලට මෝරන්න. විරිය නැතුව නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මුලින්ම තියෙන කාරණා තුන මතක. මොකක්ද කියන්නේ? ආතාපි සම්පදානෝ සතිමා ආතාපි කියලා කියන්නේ මොකක්ද ඒකට වීර්ය. එතකොට බලන්න දැන් දින 7කින් නිවන් දකින්න පුළුවන් කියුවා හැබැයි ආසාපි අන්ත එකට මොකද්ද කිව්වේ? වීර්ය. දැන් බලන්න සත්‍ය බෝධිපාක්ෂි ධර්මවල කී තැනක වීර්යය තියෙනවා කියලා බලන්න. දැන් අපි ගත්තොත් දැන් මුලින් ඉඳලම ගත්තොත් දැන් අපි කොච්චරද විරිය ඉන්ද්‍රිය ගත්තොත් එතන ඉන්ද්‍රිය ධර්මවල විරිය ඉන්ද්‍රියක් ඇහිලා තියෙනවා. බල ධර්මවල විරිය බලයක් ඇහිලා තියෙනවා. ඊළඟට ඉර්ධිපාදවල විලි ඉර්ධිපාදයක් හැටියට තියෙනවා. සතර සම්මා ප්‍රදානවල සම්පූර්ණම තියෙන වීර්යය. ඊළඟට ආර්ය ස්ථාංග මාර්ගයේ සම්මා වායාම කියන්නේ වීර්යය. ඊළඟට බොද්ධංග ධර්මවල විරිය සම්බොද්ධංගය කියන්නේ වීර්යය. ඒකවා හත්යන්ක උතර තියෙන මේ වීර්යය. කියන්නේ වීර්යය නැතුව මේක කරන්න පුළුවන් කමක් නැහැ. මේක මේ බාහුව බලයෙන් කරන එකක් නෙවෙයි. වීර්යය කියලා කියන්නේ ඒකත් ඇත්තටම සිතුවිල්ලක්. අවිධර්ම හොඳට ඉගෙන ගන්නකොට තේරෙන්නේ හැම දේවල් සිතුවිලි. ආ වීර්යය කියලා කියන්නේ සමුතු දෙයක් නෙවෙයි. ඒකත් විරිය চৈতසිකයක් සිතුවිල්ල. ඒක වීර්යයෙන් හොඳට මෝරන්න ඕන නිවන් අවබෝධ කරන කෙනා. ඊළඟට පින්න තුනේ ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියලා මෙතන කියන්නේ උද්‍යත්ත ගාමිනී පඤ්ඤා. ඇතිවීම නැතිවීම පිළිබඳව කියන නුවණට තමයි මෙතන ප්‍රඥාව කියලා කියන්නේ. දැන් අපිට මුදල් හම්බ කරන්න ප්‍රඥාවක් තියෙනවා. තව නොයෙක් නොයෙක් දේවල් කරන්න අපිට ප්‍රඥාවක් කියලා. ඒක නෙවෙයි මෙතන කියන්නේ. මේ ඇතිවීම නැතිවීම සම්බන්ධව තියෙන ප්‍රඥාව. ඒක අපි හැමෝටම තේරෙන විදිහට ගත්තොත් මේ ශරීර කූඩුවලික බලපුවාම යම් කිසි කෙනෙකුට මේකේ විපරිණාමය හොඳට තේරෙනවා. ඇත්තටම යා ප්‍රඥාවක් තියෙනවා. එයාට අයන්න ආයන්න කියවන්න බැරි වෙන්න පුළුවන්. ඊළඟට වෙනත් මහ ලොකු දැනුමක් නැති වෙන්න පුළුවන්. නමුත් එයාට මේ යථාර්ථයේ ඇත්ත ඇසෙමින් පේනවා නම් අන්න එයා ප්‍රඥාවන්තයෙක්. දැන් බලන්න අපේ මේ ශරීර කුඩු ගත්තාම මේක මේ විපරිණාමය අපිට දැන් උදවට තේරෙනව නේද? දැන් බලන්න මේක කොච්චරනම් හිතාගන්න බැරි විදිහට අභාවයට යනවනේ. මේක අමුතු දෙයක් අමුතු දේශනාවක් අහන්න දෙයක් නෑ. තමන්ගේ පුංචි කාලේ ඡායාරූපයක් කරගෙන දැන් බලපුවාම කොච්චර වෙනසක්. ඉතින් මේකකින් තා කෙටි කාලයක් නෙමෙයිද? අවුරුදු 100 කියලා කියන්නේ මොන තරම් 100ක් නෑ. 100ක් කියලා කියන්නේ අපි හිතමු 100ක් කියලා. 100ක් වුණොත් දින කියලා අපිට තියෙනවා. දින 30000යි තියෙන්නේ. නේද? දින 30000ක් නේ අපි දැන් ජීවත් වෙන්නේ. එතකොට දැන් අපි මාස වශයෙන් ගත්තොත් අපි කොච්චර කාල ජීවත් වෙනවද? අවුරුදු 100ක් නම් 1200ක්. දැන් බලන්න මේ පෙබරවාරි මාසේ ගැලේ මාර්තු ආවා. ඕකත් ඉක්මනට යනවා. ඊළඟට අප්‍රේල් එනවා නේද? එතකොට බලන්න මාස යන වේගය කියන්න පුළුවන්. එතකොට ඒකෙත් මාස කොච්චර අපි දැන් ගෙවලා වරයි ඉවරයි. ඒතර මේ මොන කතන්දරේ කරත් තියෙන්නේ මාස 1200යි. ඒකෙම අපිට තියෙන 1200ක් නෑ. අපිට තියෙන ඊටත් වඩා අද 800ක් 800ක් විතර අපිට තියෙන්නේ. ඒක රාත්‍රී 10000යි. ඒක කෑම වේල් කන්නේ කීයද අපි? කෑම වේල් කන්නේ 70000යි. එතකොට මේ කෑම වේල් 70000ක් කන්ටම් මෙච්චර දඟලන්නේ සැලසුම් ඇඳගෙන. එතකොට ඒකෙමුත් බලන්න දැන් මේ බුදුරජාණන් වහන්සේගේම ගණනය කිරීමක් මේක. ඒකෙමුත් බලන්න මුංචි කාලේ අපිට කෑම කන්න බෑ. වයසට ගියාම කෑම කන්නත් බෑ. ළඩ වුණාම කෑම කන්නත් බෑ. කෑම නැති වෙලා කෑම නොකන අවස්ථාවක් තියෙනවා. ඊළඟට තරහ මරා වෙලා කන්න නැති අවස්ථාවක් තියෙනවා. එතකොට බලන්න එහෙම බලපුවාම අපි අවුරුදු 80ක් ඉඳලා පහළ ජීවත් වෙන්නේ. එතකොට අපි කෑම පිටත් 1000ක් කනවා. දැන් මේ කෙනෙකුගේ ප්‍රධානම දේ මේ කෑම. එතකොට බලන්න අපි කොච්චර කෙටි කාලයක් ජීවත් වෙන්නේ. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්නට ඕන. මෙන්න මේ අවබෝධය දෙනවා ආපු කෙනාට තමයි කියන්නේ ප්‍රඥා වන්තයා කියලා. එතකොට දැන් බලන්න මෙන්න මේ කාරණා පහෙන් අපි මෝරලා නම් ඇත්තට ওই தത്വයේද දැන් මම කියන්නේ දැන් මේ සූත්‍රය අහලා මේක වරදවා තේරුම් ගන්න එපා. මේ කාරණා පහ 100 100ක්ම දිනු කරන අනිත්‍යව දිනු කරන්න කියන එක නෙවෙයි මේ කියන්නේ. හැබැයි මේ කාරණා ටික හොඳට දිනු වෙන්න ඕන. එතකොට කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට දිනු කරගන්න පුළුවන්. අපිට තියෙනවා. සීලය ගැන පුදුම සැලකිලිමත් භාවයක් තියෙන්න ඕන. මම ওই සීලේ ඒක දේශයක් විතරයි කිව්වේ. ශික්ෂාපද පහ වගේ. ඉන්ද්‍රිය ටික සංවර වෙන්න ඕන. දැන් මේ ශික්ෂාපද ටික ආරක්ෂා කරලා ඇහෙන් රූප බල බලා කෙලෙස් වඳුරනවා. නිතරම කෙලෙස් විඳ වෙනවානේ. ඊළඟට කනෙන් ශබ්ද ආසාසා කෙලෙස් වලින් වැගිරෙනවා. නාසයෙන් ආග්‍රහණය කර කර කෙලෙස් වලින් ඉරෙනවා. දිවෙන් රස විඳ විඳලා කෙලෙස් වගුරුවනවා. කයට පහස ලැබෙමින් කෙලෙස් වගුරුවනවා. අර සීලය පරිපූර්ණ සීලයක්. පරිපූර්ණ සීලයක් නෙවෙයි. දැන් ඒවා සංවර කරගන්නවා කියලා කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය. එතකොට දැන් වික්ෂුන් වහන්සේ නමක් නම් තවත් සීල දෙකක් තියෙනවා නේද? ආදී පාරිශුද්ධි දැන් මෙයත්පත්පත් එක තියෙනවා. ඊළඟට ප්‍රාත්‍ය සාමිසිත සීලය. එතකොට දැන් බලන්න මේ සීලයන්ගෙන් පරිපූර්ණ වෙන්න ඕන. එතකොට දැන් අපි පංචශීලය පිළිබඳව සම්පූර්ණමත් භාවයක් නැතුව අපිට නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න බෑ. ඉතින් දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙක නම් උන්වහන්සේ කෙලින් මංගිස්ම කස්සේ කෙලින් උන්වහන්සේ අපේ ඉන්ද්‍රිය ධර්ම බලන අපට ගැළපෙන විදිහට බණ කියන ඒ පිළිම අපිට යථාර්ථය කරා යන්න බැරි කමක් නැහැ. නමුත් අද කාලේ නිවන් දකින්නවා නම් මේ පිළිවෙල අනිවාර්යයෙන්ම දිනු වෙන්න ඕන. මොකද සීලේ මුලට මෝරන්න ඕනේ. දස කතාවක් කියන මෝරන්තුන් වචනය පුදුම විදිහට පාලනය කරගන්නවා. අපිට වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ මේ වචනේ නිසා. මේ කය සංවර කරගන්න ලේසි වචනේ සංවර කරගන්න අමාරුයි. දැන් බලන්න වචනේ වෙන වැරදි. ඉසාවාද බුරුවේ වචනේ වෙන වැරදි. ඉසාවාද, කිසුනාවාද, සත්සාවාද, සම්පප්පලා. එතකොට දැන් බලන්න ඔය හිස් වචන අන්තිමේට. බුරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා, හිස් වචන කියනවා. එතකොට කර්මපත කියලා කොටසක් තියෙනවානේ. ඒ කර්මපත මේක හොඳට හිතර ගන්න. මේ කර්මපත කියන්නේ කයෙන් වෙන වැරදි තියෙන, වචනයෙන් වෙන වැරදි තියෙන, සිතින් වෙන වැරදි තියෙන මේවා කර්මපත. මේවා සිද්ධ වුණාම අනිවාර්යෙන් අපාගාමී වෙනවා. එතකොට සතෙක් මරනවා වගේම තමයි. අර පිසුනා වාක්‍යය. ඉස්සරහට කියන්නේ කාම දලෝදෝ ඉන්නවා කියලා කියන්නේ ඉතින් ඒකත් කර්මපතයක් බවට පත් වෙන කුසලයක්. එහෙමනම් අප පුළුවන් තරම් මේ වගේ පරිසංවේදීව එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගන්න අමාරුයි. ඒක බුදුරජාණන් වහන්සේ වදාළ මේ කරුණු පහෙන් මෝරලා කරුණු හතරක් වීම කරන්න ඒ කරුණු හතර තමයි උන්වහන්සේ වදාරනවා අසුභා භාවේ සබ්බා රාගස්ස පහනාය. ඉන්නේ වැඩේ. උන්වහන්සේ වදාරනවා අසුභය පුරුදු කරන්නේ කොහොමදද? රාගේ නැත්නම් එතකොට මේ ආශාව නැති කරන්න මොකද පුරුදු කරන්න ඕන? අසුබය. එතකොට පිළිතුරු දැන් මේ අසුබ භාවනාව ගැන කියනකොට මම මතකයි අපි ওই පින්ච් කාල් පැවිදිච්ච දවසේ. ඒ වටිනා ස්වාමීන් වහන්සේ තමයි වැඩම හිටියා ඒ පැවිදිින් කමත. උන්වහන්සේ වඳින්න ගියාම අපිට කියපු උපදේශයක්. මහන්සිකව දැන් මේ නමල අද තමයි පැවිදි වුනේ. මේ මහානකම හරියට කරගන්න ඕන නම් කරුණු දෙකක් ජීවිතේ කවදාකවත් අමතක කරන්න එපා. ඒ කරුණු දෙක තමයි උන්වහන්සේ මතක් කරේ අසුභයයි මෛත්‍රියයි. අසුභයයි මෛත්‍රියයි නැත්නම් මහානකම කරන්න පුළුවන් කම නැහැ කිව්වා. ඔය දෙකෙන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ඇලීමයි ගැටීමයි. ඒක මොහේකට උන අවසන් සංසාරේ කොහොමද එකතු වෙනවන්නේ? ඒතර ගිහින් හරි පැවිදි හරි අපි දෙපක්ෂයට තියෙන එකක් නෙවෙයි. අපි ජීවිතේ ගත්තාම එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඉතින් උන්වහන්සේ කෙටියෙන් කියපු කතාව බලන්න පැවිදි ජීවිතේ සාර්ථක කරගන්න නම් මෛත්‍රියයි අසුබය පුරුදු කරන්න. ඒතර බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට නිවන් අවබෝධ කරගන්න ඕන නම් මේ රාගය නැති කරන්න කරන්න තියෙන මොකද්ද? අසුබය පුරුදු කරන්න. නක්ඛේතාදි සම්මිත්තං යථාකාය ගතාහති කියලා අන්දමාහිමයන් වහන්සේ තේරගා සපාලි දේශනා කළා කියලා රාග ප්‍රහාණයට අසුබ භාවනාව හැර වෙන තුරේ නැහැ. ඒ නිසා මේ බැඳීම මේ කියන ආශාව මේක කඩන්න කරන්නේ එකම දේ තමයි අසුබේ පුරුදු කරන්නේ. අසුබය කියලා කිව්වහම දැන් මේ දෙතිස් කුණපය අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ කොටස් ඒකට බෙදලා අපිට මේක දකින්න කිව්වා. එතකොට බලන්න දැන් මොකද තේසා ලෝමා නකාදන්තා තතු ආදී වශයෙන් අපි ඔක වෙන් කරගෙන කියනවා කේශබම්මයලත් සම්මා නහරයට ඇට මිදුළු ආදී වශයෙන්. දැන් කෙනෙකුට කේසා කේසා කියලා භාවනා කළා හමුදු කිලිකලක් වෙනවද? එන්නේ නැහැ නේද? දැන් අපි ගත්තොත් දැන් දත් කියලා කිව්වොත් එහෙම හමුදු කිලිකලක් නැහැ. නමුත් අපි ඒක හිතින් වෙන් කරන්න ඕනේ. දැන් මේ ශරීරයේ තියෙන සම්බාහන අපේ කෑම පිගානකට කිස් ගහක් තිබුණත් අපිට පිළිකුලක් එන්නේ නැහැ. පිළිකුලක් එනවා. දැන් මේ ශරීරයේ තියෙනකම් තමයි අපිට මේක වටින්නේ. දැන් අපි කොණ්ඩේ කපන්න ගියාම ගාබර සාප්පුවට ඒ අනේ මගේ කොණ්ඩේ කියලා අපි කරන්නේ ඒක අපිට පසු පිළිකුල. ඒ නිසා මේක හිතින් වෙන් කර කර බලන්න ඕනේ. ඉතින් වෙන් කර කර බලනකොට පිළිතුරේ සැබවින්ම පිළිකුලක් දැනෙනවා. ඒ විදිහට අපි පරික්කොල මනසකාරය මුදලට මෙලේ කරන්නට ඕනේ. දැන් බලන්න ඉස්සර පින්නත් ලහල ඇති. පැවිදි කරනකොටම කෙස් බානකොට රහත් වුණා කියලා ගොඩාක් කතාන්දර අපි අහලා තියෙනවා. ඉතින් අද උනත් පැවිදි කරනකොට ඒ ස්වාමීන් වහන්සේ තමයි මුලින්ම කෙස් ටික කපලා ඒ කවුද අපේක්ෂකයාට ඒක අතර දෙනවා. අතර දීලා කියනවා මේ කෙස් දිහා බලාගෙන භාවනා කරන්න. ඒ භාවනාව තුළින් තමයි රහත් වෙලා තියෙන්නේ. එහෙමනම් මේ රාගය නැති කරන්න දැන් අපි වැඩි කාලයක් ගන්න අත්‍යවශ්‍ය දේ තමයි පිළිකුල් භාවනාව කියන්නේ. ඊළඟට මෙත්තා භාවයේ සබ්බා ව්‍යාපාදස්ස තහනායි. මේ අපිට කරන්න තියෙන දේ. මෛත්‍රිය පුරුදු කරන්නේ මොකටද? මේ තරහව නැති කරගන්න. එතකොට මේ ව්‍යාපාරය කියලා කියන්නේ රාගයේ වගේ බරාණක එකක්. දැන් බලන්න පංචානන්තරිය පාප කර්ම පහ ගත්තොත් ඒ පහම සිද්ධ වෙන්නේ මේ ව්‍යාපාරයේ කිසිතුවිල්ල නිසා. තරහව නිසා මේ ඔක්කොම සිද්ධ වෙන්නේ. දැන් බලන්න තාත්තා මරන්නේ, අම්මා මරන්නේ, රහතන් වහන්සේ මරන්නේ. බුදුරජාණන් වහන්සේ ඇකේ දේශලෝනේ සංඝ වේදී කරන්නේ. ඕම කරන්නේ මේ පටිඝය කියන මෙන්න මේ තරහ නිසා. ඒතර අපිට මේ තරහ යන කාරණා කියන්නේ. අපිට මේ තරහ යන කාරණා බුදුරජාණන් දේශනා කරලා තියෙනවා. බලන්න මොනතරම් නෛර්යානික ධර්මයක්ද අපිට ලැබිලා තියෙන්නේ. දශමයට උන්වහන්සේ කියලා තියෙනවා. අපිට තරහ යනවා සමහර පැසන් එකටත් කියලා අනේ මට ආවේ. තරහ යනවා කියලා කියනවා. ඒක හිවත් කියන්න ඕන එකක් නෙවෙයි. ඇත්තට මෙහෙම කියන්නේ ලැජ්ජ වෙන්න ඕනේ නේද? එතකොට දැන් බලන්න අපිට තරහ යන හේතු කීයක් තියෙනවද? මතක නැහැ. හරි ප්‍රකට සූත්‍රයක්. අපිට පින්නතුනේ තරහ යන කාරණා පිට 10ක්. මේ ලෝකේ ඕනම කෙනෙකුට තරහ යන ඔය කාරණා 10. ඊට එහා කාරණා නැහැ. බලන්න මොන තරම් වටිනා ධර්මයක්ද කියලා. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපට තරහ යන පළවෙනි කාරණේ තමයි කාරණා තුන තමයි අහවල් කෙනා. දැන් කෙනෙක් අහවල් කෙනා මට අවදස් කළේ. ඒ කියන්නේ අපි ඉතින් හිතනවා. අවදස් කරයි. ඊළඟට අවදස් කරන්නේ කියන්නේ කාලත්‍රය වෙන කියන්නේ මට අහවල් කුජලයක් අතීතේ මොනවා හරි කරලා තියෙනවා. එතකොට එයා ඉතින් හිතනවා මේ අතීතේ වර්තමානෙත් මොනවා හරි කරලා. ඉතින් එයා කෙලිම උපකල්පනය කරන අනාගතෙත් ඕකේ කාන්තේ සිද්ධ වෙනවා. එහෙමනම් අපි දැන් තරහ ගන්න. දැන් අපිට නිතරම කරදර කරන කෙනෙක් අතීතේ මහා කරදර කරලා තියෙනවා. වර්තමානයේ ඒකම තමයි සිද්ධ වෙන්නේ. ඒකට අපි අනාගතය ගැන කෙලින් මෙතන මෙයා මට අනාගතේවත් ඉඳලා දෙන්නේ නැහැ. එහෙමනේ අපිට කේස් කියන්නේ. ඒකට බලන්න කර කාරණා තුනයි. ඊළඟට මට නැතත් සමාජයේ දරුවෝ සමාජයේ බිරිඳට අපි කේස් ගන්න එහෙමනේ ආ මගේ බිරිඳට මගේ දරුවාට මගේ අම්මා තාත්තට අවඩක් කළේද කරයි කරන්නේ ඇයි සිටින කාලස්ත්‍රයෙන් සිටින ක්‍රෝධය උපදින ක්‍රම තුනයි. තේරුණාද? එහෙනම් තමන්ගේ සමීපම කෙනෙකුට. විතර හයයි. ඊළඟට තමන්ගේ හතුරෙකුට දැන් තමන් අකමැතිව පුජ්‍යලයකට කවුරුහරි උදව් කරනට අපි කැමතිද? කැමති නෑ නේද? තමන් අකමැතිව කෙනෙකුට තව කෙනෙක් උදව් කරනට අපි කැමති නෑ. අන්න එතකොට කේන්ති යනවා. මගේ හතුරාට උදව් කළේ ඕන කරපු එකක් ගැන හිතලා. ඊළඟට දැන් වර්තමානයේ දකින්න කරනවා. කරනවා. එහෙනම් මේ අනාගතෙත් මගේ හතුරාට මම උදව් කරනවා. අන්න කේන්ති ගන්නවා. එතන ක්‍රම කීයද? 3යි 9යි. අවසාන එක තමයි අස්ථාන කෝපය. අස්ථාන කෝපය කියලා කියන්නේ ඒක කෝප නොකළ යුතු දේවල් කෙරෙහි තිබෙනවා. දැන් ඉර ගොඩාක් පායන ඉර ගැනක් තිබෙනවා. දැන් දැන් ඊළඟට පාර යනකොට එහෙම වෙන්නේ නැද්ද වෙනවා. දැන් කකුල හැප්පෙනවා ගලට. ඉතින් සමහර මම දැකලා තියෙන වැඩි හිටියෝ පවා විදුකෙන් ගහන අර ගලට. මේ මොකද අර ඒක අස්ථාන කෝපෙද පොඩි අයට දැන් පොඩි අය නලවන්නත් ඒක කරනවා. ඒක හරි හොඳට දෙයක්. සමහර වැඩි හිටියෝ මම අවංකවම දැකලා තියෙනවා. අර හැප්පිච්ච ගලට කකුලෙන් ගහලා යනවා. ඒකට මොන මොකක්ද ඒකට කියන්නේ? ස්ථාන කෝපය. ඒක බලන්න බුදුරජාණන් වහන්සේ අපට කියලා දෙනවා මහන්නේ මේ ලෝකේ හැම කෙනෙකුටම තේන් කියන්නේ ওই කාරණා 10යි. ඉතින් කාට හරි දැන් ওই ධර්මය ආ කියන මේක හොයනවා කියලා සුදුන් හොයාගන්න. හොයාගන්න බෑ. ඒ විනය පිටකේ උනත් ඉස්සරහට ඉගෙන ගන්නකොට සමහර ස්වාමීන් වහන්සේලා හරි අපි මේකට එකක් බලමු හොයාගන්න කියලා හොයන්න බෑ. දැන් සමහරවිට ඉස්සර අපි අපිම විනය ගැන ගන්න පමු කියලා තියෙනවා. මේ ධර්මයේ මම මේවා මතු කර කර කියන්නේ මේ ධර්මයේ ඊ තරම්ම පුදුම ධර්මයක්. ඉස්සර විනය ගැන ගන්නකොට 11 සමක් විනය ගැන ගත්තා. මේ විනය ගැන ගන්නකොට දැන් මේක හැම දෙයක්ම කියනවා. හැම දෙයක්ම කියනකොට එක ශ්‍රාවණ මහන්සිය නමක් ඔය මාතර පැත්තේ ඒ ආවම නමක් කිව්වා. හරි පුදුමයි. බුදුහාමුදුරුවෝ හැමදේම කියලා කියනවා. ඔබ වහන්සේලාට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් කරන්න කියලා. මම ඒ දවස්වල ගල් දුන්නේ 11 සමක් මේ පාඩමට හිටියා. ඉතින් දැන් හැමෝම හොයන බුදුරජාණන් වහන්සේ නොවදාළ දෙයක් හැමදේම කියලා කියනවා. කියන්නේ මේ සිවුර ගත්තොත් මේ සිවුරේ කෙරෙන හැමදේම සිවුර හොදන විදිය, සිවුර කපන විදිය, සිවුරට පඳු ගන්න විදිය, සිවුර නවන විදිය, සිවුරක් වැලකට දාන විදිය කියලා කියලා. මේකට දන්නේ නැහැ වෙච්චක් කරලා දාන්න හරියට. නමුත් අපි දන්නවා අපි දන්නේ අපි ධර්මයේ නිසා. උන්වහන්සේ දේශනා කරනවා වැරට සිවුර දාන්න කලින් ඇඟිලි දෙකෙන් ඇදගෙන යන්න කියලා වැර. අර බන්නේ සිවුම් දේ පවා කියලා තියෙනවා. මසුකලේ මේ ධර්මයේ ගැන කිසිම සැකයක් නම් තියාගන්න එපා. පුදුම ධර්මයක් අපට ලැබිලා තියෙනවා. එහෙමනම් රාගය නැති කරන්න අසුබේ පුරුදු කරන්නට ඕන. ඊළඟට ද්වේෂය නැති කරන්න මෛත්‍රිය පුරුදු කරන්නට ඕන. තුන්වෙනි මොකද්ද? තුන්වෙනිව තියෙන්නේ ආනාපානසති භාවයේ තබ්බා විසක් සම්පීඩාන. කියන්නේ ආනාපාන සතිය පුරුදු කරන්නේ කොහොමද? විතර්ක නැති කරා. විතර්ක කියලා කියන්නේ මොනවද? ඒ මොයේ අරමුණ. දැන් බලන්න කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විමුක්තාර්ථ. අපි ඉතින් අර එකක් වෙන එකක් නේ විතර්ක දැන් බණහන කොටත් දැන් කොච්චර විතර්ක පහල වෙනවද? ඒ යන්නේ දැන් ඊට වැඩට යන්නේ. ඒ ඔක්කොම විතර්ක. ඒතකොට මේ විචාරක තියාගෙන දැන් ගොඩ දේවල් ඔළුවේ තියාගෙන අපිට යථාර්ථය දකින්න පුළුවන්. දැන් මෙතන ඉන්න හැමෝම දන්නවා අපි වැරදෙනවා කියලා. දන්නේ නැද්ද? දන්නවා. ඒක හිත අද රෑ වෙන්න පුළුවන් කියලා හිතෙන්නේ නැද්ද? අපි දන්නේ කොයි වෙලේ හරි වෙන්න පුළුවන්. ඊළඟට හැමදේම අනිත්‍යයි කියලා අපි දන්නේ නැද්ද? දන්නවා. ඒ වගේම දුකයි කියලා අපි දන්නේ නැද්ද? ඒ වගේම මේක මම මගේ මගේ ආත්මය කියලා අල්ලන්න බෑ කියලා අපිට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. නමුත් අපි ඉන්නේ කොහෙද? විතරම ඉන්නේ අනිත්‍යයි නිට්ටයයි කියලා කොච්චර කිව්වත් ඉන්නේ කොහෙද? නිට්ටය සංඥා. දුකයි දුකයි කියලා පැල් බැඳගෙන අහනවා. නමුත් අපි ඉන්නේ කොතනද? සුඛ සංඥා. අනාත්මයි කියන එක අපි කොච්චර කතා කරනවද? නමුත් ඉන්නේ අපිට කොහෙන්දෝ ඇතුලෙන් කියන නෑ මේ කවුරු කිව්වත් මේක මොකක් හරි ආත්ම ශක්තියක් තියෙන දෙයක් අපි කටයුතු කරන්නේ. ඒ මොකද ඒකට හේතුව? අසමාහිත භාවය. කියන්නේ සමාධියක් නැහැ. සමාධියක් නැතුව මේක අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා කොච්චර කතා කටින් කිව්වත් ඉතින් කිව්වත් මේක යථාර්ථයක් කරා යන්න බෑ. අන්න ඒ නිසා තමයි අර විසල් කරු කරන්නේ කියන්නේ. දැන් බලන්න දැන් ඔය සමත භාවනාව කරන්නේ මොකක්ද? සමත භාවනාව මොකද කරන්නේ? සම්පූර්ණ නිවරණ යටපත් කරන එකනේ. ඔය කාම ගති තියාගෙන විතරෙන් දැන් කාමයේම උතුම්ම කරගෙන ජීවත් වෙන අයට අනිත්‍යයේ උරුක යනවා දුර. යන්නේ. ඉතින් කාමයේ ටිකක් අයින් කරනවා. ඒක තමයි සමත භාවනාවෙන් කෙරෙන්නේ. ඊළඟ තරහ තරහ ගති දැන් ඔය කියන කටිගේ තියාගෙන එක එක පුද්ගලයෝ දකින්නකොට තරහ යන ගතිය තියාගෙන පුළුවන් අනිත්‍ය අනිවාර්යක බෑ. ඒවා යටපත් කරන කාලයකට. ඊළඟට උද්දච්ච කුක්ක ඒ කියන්නේ විතේ විචිත්ත ස්වභාවය ඊළඟට මුසන්තුන්කම් ටික ලාභ යටපත් කරනවා. ඒක තමයි සමත භාවනාවෙන් කෙරෙන්නේ. ඊළඟට තියෙන විදෝය අලසකම්, කම්මැලිකම් නැති කරන දෙගිඩියා. ධර්මය ගැන සැකවුව අයින් කරලා තමයි අපි අර සමාධිමත් සිතින් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න ඕනේ. එහෙමනම් මේ සඳහා කියන උත්තරම දෙයක් තමයි වටිනාම දේ තමයි ආනාපාන සති භාවනාව. ඒකට ආනාපාන සතිය අපි දුරු කරගන්න ඕන. මොකද ඔය භාවනාව තමයි මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ලෝකේ යම් තාක් බුදුරජාණන් වහන්සේලා පහළ වුණා නම් ඒ හැම බුදු කෙනෙක්ම ලෝතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙලා තියෙන්නේ ආනාපාන කර්මස්ථානේ පුරුදු කරලා. ඉතින් ඒකේදී අපි දැනගන්න ඕන කාරණා රාශියක් තියෙනවා. ඉතින් අපි මේ වෙලාවේ ඒවා අපිට කියන්න කාලයක් නැහැ. හැබැයි හොඳට මතක තියාගන්න ආනාපාන සතිය කරන එකට හිතරනම් හුස්ම ගන්න එපා. දැන් ගොඩාක් අය හුස්ම ගන්නවා කියලා හිතන හුස්ම ගන්නවා. හුස්ම හෙලනවා කියලා විතර හුස්ම ඉලනවා. එහෙම අයක පින්නති මම දන්නවා මම ඔය ගොඩක් අයත් කතා කරන ඔබ පුරුදුම කඩා ගන්නත් බැහැ. සමහර ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා ස්වභාව හුස්ම රැල්ලට ඉතුරු කර ගන්න බැරුව සෑහෙන කාලයක් අරකින් ගැලවෙන්න බැහැ. ඒ නිසා හොඳට තේරුම් ගන්න දැන් තමයි හුස්ම රැල්ල දැනෙන්නේ නැත්නම් මෛත්‍රී භාවනාව කරන්න මෛත්‍රී භාවනාව කරනකොටම හුස්ම රැල්ල තමයි දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ ආනාපාන සතිය හැරිලා ආනාපාන සති භාවනාව පුරුදු කරන්න මහන්සි ගන්නට ඕනේ. එහෙමනම් විතරක නැති කරන්න දෙන හොඳම භාවනාව තමයි ආනාපාන සති භාවනාව. ඊළඟට පින්නතුනේ අනිත්‍ය සංඥා භාවයේ සබ්බා අස්මිමාන සමුදතාය. එතකොට දැන් මේ මම මම කියන මේ සංඥා නැති කරන්න කරන් තියෙන වටිනාම දේ මොකද්ද? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන එක තමයි කියන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය කඩන්න තියෙන හොඳම දේ මොකද්ද? අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕනේ. ඒ නිසා මේ අනිත්‍ය සංඥාව අපිට ඒකකින් දැන් මේ කථාගත ධර්මයක් එක්ක අපිට මේක මුදලට ගැළපීලා යනවා. කිසිම දෙයක නිත්‍ය භාවයක් නැහැ. හැමදේම අනිත්‍යලා යන දේවල් තියෙනවා. එහෙමනම් මේක මුලින් දකින්නට ඕන. එතකොට මේ අනිත්‍ය භාවනාව තුළින්ම තමයි අපිට යථාර්ථය කරා යන්නට පුළුවන්කම තියෙන්නේ. දැන් අපි දැන් අර සීල සූත්‍රය ගැන කල්පනා කළොත් කොටිත මහරහතන් වහන්සේ ඇහුවානේ සීලවන්ත භික්ෂුව සෝතා මොකද කරන්න ඕනේ කියලා. සීලවන්ත භික්ෂුව සරියුත් මහරහතන් වහන්සේ ගැහුවා. සීලවන්ත භික්ෂුව මොකද කරන්න ඕනේ? කොහොමද මේ ධර්මයේ මෙලේ කරන්න ඕනේ? කොහොමද මේ ධර්මයේ දකින්න ඕනේ? ඒ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ වදාළේ සීලවන්ත භික්ෂුව භික්ෂුව කියවන්නේ ගිරියන්ට පොදුයි. සීලවන්ත කෙනා මෙලේ කරන්න ඕනේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම දෙයක් හැටියට දකින්නේ. වෙනම දකිනකොට සෝතාපන්න වෙනවා. ඉතින් කොටිට මහරහතන් වහන්සේව එහෙනම් හොඳයි දැන් සෝතාපන්න වෙච්ච කෙනා කොහොමද ධර්මය දකින්න ඕනේ නේ කරන්නේ. එතන විචාරික මහරහතන් වහන්සේ වදාළ මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්මයක් කියලා දකින්න. ඒක සකදාගාමී වෙනවා. හරි සකදාගාමී කෙනා කොහොමද? ඒත් ඒකම තමයි ඊළඟට අනාගාම කෙනත් ඒකමයි. රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ කොහොමද දකින්න ඕනේ කියලා. ඒ ජීව මේ පංච පාදානස්කන්ධයේ මානසික වශයෙන් දුකක් වශයෙන් අනාත්ම වශයෙන් දකිනකොට උන්වහන්සේට විත්ත ධම්ම සුඛ විරණය කියන්නේ ඒ ජීවිතේ බොහොම අර සමාන්සුවෙන් ඉන්නට බොහොම පහසුවක් ඒ විදිහට කොහොම රහතන් වහන්සේලා දකින්නේ. එහෙමයි ඒ ශාපින්නතුනි මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්මය තමයි අපි දකින්නට ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් මේ සූත්‍රය දේශනා කළාම මේගේ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයේ උමාදර ගෞරවයෙන් ශ්‍රවණය කළා. උන්වහන්සේ අතාර්ථය කරා ගියා. එහෙමනම් පින්නසේ අපිත් හිතට ගන්නට ඕනේ මේ සූත්‍රය හරියම වැදගත්. දැන් මේ සූත්‍රය අහලා තියෙන්න පුළුවන්. ඒ වගේම මේ සූත්‍රය දැනගෙන ඉන්න මේ පින්නතුලා තියෙන්න පුළුවන්. නමුත් මේ සූත්‍රය අපේ ජීවිතයට ගැලපුණොත් බලාවිද්‍ය අපේ ජීවිතේ විශාල වෙනසක් සිද්ධ වෙනවා කියන එක අපට පැහැදිලියි. එහෙමනම් දැන් කියන්න බලන්න දැන් අපි මේ ජීවිතේ සාර්ථක කරගන්න, යථාර්ථය කරා යන්නට, නිවන සාක්ෂාත් කරගන්නට අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? කර්ම පහකින් මෝරන්නට ඕන. ඊළඟට කර්ම හතරක් දිනු කරන්නට ඕන. මොනවද ඒ කර්ම පහ? අපි කල්යාණ මිත්‍ර සම්පත්තියේ මෝරන්නට ඕන. ඊළඟට සීලෙන් මෝරන්නට ඕන. ඊළඟට දස කතාවක් වෙන මෝරන්නට ඕන. ඊළඟට වීර්යයෙන් මෝරන්නට ඕන. ඊළඟට ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. මේ කාරණා පහෙන් මුදවර මෝරලා රාගය නැති කරන්න අපේ පුරුදු කරන්න ඕන. දේශය නැති කරන්න මෛත්‍රිය ප්‍රබුද්ධ කරන කරන්නට ඕන. ළඟට මේ වික්ෂිප්ත විසිරණ ස්වභාවය නැති කරන්න ආනාපාන සතිය පුරුදු කරන්නට ඕන. මම මම කියන මේ සංඥාව මේ ආත්ම සංඥාව නැති කරන්න අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්නට ඕන. ඉතින් මේ කාරණා ටික හරියටම සම්පූර්ණ වුණොත් අපිට නිවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා පින්වත් හැම දිනාටම යථාර්ථේ කරා යන්නට. ඒ වගේම අමා මහ නිවන සාක්ෂාත් කර ගැනීමට මේ දේශනාවක් උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දේශනාවේ කරුණ පිළිබඳව හොඳටම තේරුම් ගන්න දැන් අපිට බුද්ධ දේශනා ටික ටික හරි අපේ ජීවිතයට ගැලපෙන්න ඕන. ගලප ගන්නට ඕන. එහෙමනම් දැන් මෙතනින් ගන්න තියෙන ආදර්ශය තමයි මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා වගේම සිල්වත් භාවයට පුදුම අවධානයක් යොමු කරන්න ඕන. කියන්නේ පංච සීලය. ඊළඟට ඉන්ද්‍රිය සංවර කර ගැනීම. මේවා හොඳට සිහි කරනකොට පින්නතුනේ ලොකු සතුටක් තියෙනවා. ඊළඟට වචනේ හොඳට පාලනය කර ගන්න ඕනේ. මේවා තමයි දස් කතාවක් වෙන්නේ කෙරෙන්නේ. ඊළඟට වීර්යය කියලා කියන්නේ අකුසල ධර්ම යටපත් කරන්නේ. දැන් කෙනෙකුගේ අඩු පාඩුවක් වෙනවනේ. දැන් මේ වගේ තැනකට ආවත් ඔන්න අපේ අර අකුසල චිත්ත එනවා ඉදිරියට. ඒ කියන්නේ නරයා හිතපු විදිහ හොඳ නැහැ. එයාගේ අඳුම හොඳ නැහැ. එයා මෙන්න මෙහෙමයි ආය හැතුනේ. එයා කතා කරපු. හරි ඒක කොහොම අකුසල්. ඒ වැඩක් නෑ අපට. අපි කරන්න ඕන අපේ හිතට ලෝභ දේශ මොහ එන්න නොදී අලෝභ දේශ අමෝහයන්ගෙන් අපේ හිත පුරවාගෙන ඉන්නවා නම් අන්න ඒක තමයි වීර්යය කියලා කියන්නේ. ඒක මේ වීර්යය හොඳට මෝරන්නට ඕන. ඊළඟට මේ ප්‍රඥාවෙන් මෝරන්නට ඕන. ඒකට අපි කියව උද්‍යත්ත ගාමිනී සංඥා කියලා. මේ ටිකෙන් හොඳට මෝරලා පින්නතුනේ ඊළඟට මේ අසුබයක් ඊළඟට මේ මෛත්‍රියත් ආනාපාන සතියත් අනිත්‍ය සංඥාවක් ප්‍රගුණ කිරීම තුළින් අපිට ඒකාන්තයෙන්ම යමහා මහ නිවන සාක්ෂාත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් ප්‍රාර්ථනා කරන්නේ මේ භයානක සංසාරයෙන් අත මිදී උතුම් නිවන් අවබෝධ කරගන්නට පින්වත් හැම දිනාටම මේ දේශනාව උපකාර වේවා කියන නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් අභාවයටපත් සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ දැන් මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන පින්වත් ආශිල් මහත්මයා නෝනා මහත්මිය දරුවන් ප්‍රදාන කොට ඇති මේ දේශනාව ශ්‍රවණය කිරීම සම්බන්ධ වන පින්වත් සෑම දෙනා නම් නභාවයටපත් සංසාරේ සියලුම ඥාතීන්ට සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් කෙනේවා අපේ ඥාතීන්ට මේ පින නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්නතුනේ අපවත් ශාසනයක් ආරක්ෂා කරන අවසේ සාක්ෂි මහේ සාක්ෂි සියලුම දිව්‍ය රාජ මණ්ඩලයට මේ පින් පෙනේවා. දෙවියන්ට මේ පින් නිවන් පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සුජීවත් සිටින දෙමව්පියන්ට දුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් දරු දෙනාට නිරොග් නිරෝගී භාවයේ චිරජීවනයේ සේම ඉදිරිකාලිකාහුගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව නිමා කරගෙන රටට ජාති ආගමට වැඩදායි පුණ්‍යවන්ත දරුවන් හැටියට කටයුතු කිරීමට මේ දේශනාවෙන් දැනට උදාරකුණ ශක්තියත් උපකාර වේවා කියලා අපි කරගෙන ප්‍රාර්ථනා කරමු. ඒ වගේ සින්නත් මහත්මයා ඒ වගේ වාසිරි මහත්මයා වගේ නෝනා මහත්මිය මේ සම්බන්ධ වෙනවා. සත්පුරුෂ සමාගමටම මේ පිනේ කාන්තියෙන් මහත්ඵල වේවා මහත් සංස වේවා මෙලොව වශයෙන් අපලපද්‍රවාදියක් නැත්තන් සියල්ල දුරු වේවා සිත සාන්තිය සැලසේවා සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් සියද 100ක් මුදුපත් වේවා ඊටාම ඉක්මනින් පාර වේ පුරා ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන දක්වා මේ කුසල් උපකාර වේවා කවුරුත් හොඳයි දැන් මේ විදිහේ ප්‍රාර්ථනා කරගෙන අපි දෙවියන්ට නාකින් සුදු සත්‍යයන් පිළිදෙමු